අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 120 වෙනි බහලා වැඩමුළුවේ තුන්වෙනි දවසේ තුන්වෙනි ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදහා උසෝ භික්ඛු සංඝේ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පස සම්පසීදති යෝසෝ භික්ඛවේ සංඝේ කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති තත්ස චිත්තං න නමති ආතප්පාය අනුയോഗාය තාතච්ඡාය පධානායාති තී කරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මාත්‍රකාව ඉදිරියෙන් තියාගත්තේ ප්‍රසිද්ධ චේතෝකීර සූත්‍රය අනුවයි ඒකම තමයි සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රයේ හාන භාගීය ධර්ම පහට නම් කළා තියෙනවා. එහෙම නැත්නම් මේ අපේ ත්‍රිපිටකයේ සඳහන් මේ චේතෝ කීල පහ සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කළා තියෙනවා. බණ භාවනාවක් කරන ශාසනයක් ඇතුළු වැඩ කරන කෙනාට හිතේ හට ගන්න කසල හිතේ අස හට ගන්න කහට පහක් කියලා. ඉතින් මේ චේතෝ කීල කියන වචනේ අපි කහට පහක් විදිහට හඳුර ගන්න පුළුවන්. පරිහානියට හේතු වෙන කරුණු පහක් කියලා හඳුර ගන්න පුළුවන්. ඉතින් ඒකේ මේ පහේ ඉලක්කම තමයි අපි පළවෙනි දවසේ ධර්ම දේශනාවෙන් තේරුම් ගත්තේ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳව තියෙන සැකේ. අපේ වචනින් කියනවා නම් බුදුහාමුදුරන් පිළිබඳව තියෙන සරුවචන් වහන්සේ සම්බන්ධයෙන් තියෙන සැකේ. කාංකති විචිකිච්ඡති නාදි මුච්චති න සම්පසීදති. සැක සංකා තියෙනවා විශ්වාසයක් නැහැ පහදින්නේ දෙවෙනි කහට කසල නැත්නම් පරිහාන ධර්මයේ තමයි මේ බුදුහාමුදුරෝ දේශනා කරන ඉච්ඡ ධර්ම රත්නයේ විශේෂයි කංකච විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති කියන විදිහට සැක සංකා තියෙනවා විශ්වාසයක් නැහැ පහදලා නැහැ. ඒ ඒ පෙළේ අද හිතා ගන්න අමාරු නෑ. අද තුන්වෙනි චේතෝ කීලය නැත්නම් හිතේ කසට කසලය නැත්නම් පරිහාන ධර්මයේ තමයි අවසෝ භික්ඛෝ ධම්මේ කාංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති සංග්‍රහත්නේ විශේෂයි ත්‍රිවිධ රත්නයේ පැත්තෙන් බලනකොට තරංග රත්නයේ විදෙයි විශ්වාසයක් නැහැ සැක සංකා සහිතයි විශ්වාසයකුත් නැහැ පැහැදීමකුත් නැහැ ඒ නිසා අපට මේ මුල් තුන අද දක්වා තියෙන එක ත්‍රිවිධ රත්න වශයෙන් සඳහන් කරන්න පුළුවන් ඒක ඉතින් බෞද්ධයා බොහෝ විට දන්න දෙයක් එතන මේ සංඝ කියලා කියන්නේ භික්ඛු සංඝ කියන එක තමයි අපි පැවිදි මේ බෞද්ධයා සාමාන්‍ය පිළිගන්නේ. ඉතින් ඒ බික්ඛු කියන වචන යනතන් ඒ භික්ෂුත්වයේ ඇති ආයේගේ සංගමය සමිතිය සමාගමයට සංඝ කියන වචනේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ සංඝ ගතිය පවතින භික්ෂුන් වහන්සේලා බෞද්ධයෙක් ඇහුවොත් කියන්නේ කර්ම වාක්‍ය හතරක් කියලා උපසම්පදා කරපු භික්ෂුත්වය ලැබපු කෙනාට භික්ෂුව කියලා කියනවායි කියලා විනයානුකූලව අර්ථකථන දීලා තියෙනවා. නමුත් සූත්‍ර පිටකේ අරගෙන බැලුවොත් භික්ෂු කියලා කියන්නේ සංසාරයේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනාටත් භික්ෂුව කියලා කියනවා. ඒක නිසා අර විනයෙන් විනය සූත්‍ර පිටක විනය පිටකයෙන් පෙන්වන්න හදන ඒ උපසම්පදා ඥාති චතුත්ථ විනය වාක්‍යයකින් දෙන උපසම්පදා භික්ෂුවත් එවනතන් සූත්‍ර පිටකේ අපේම සාසනයේ සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනා වූ භික්ෂුව කිව්වම ඊට පුළුලක් ඇත්තියි. එතකොට මේ ශාලාවේ ඉන්න ඔක්කොමලා භික්ෂු ගණයට වැටෙනවා. මොකද මේ අපි සියලු වැඩ බහා තබලා සියලු චංචල නිශ්චල දීපල අතහැරලා ඒ සංසාරේ බය නිසා ඒ సంతාණයෙන් ගැලවීමට කටයුතු කරන අය. ඉතින් එතකොට එවැනි අය විෂයෙහි නැත්නම් සමන් එක්ක එකතුව සබ්‍රක්‍මචාරීන් වහන්සේලා එකතුව බ්‍රහ්මචර්ය හැසිරෙන අය පිළිබඳව විශ්වාසයක් නැත්නම් ඉතින් ඒක නඩ කොහොමඩක්වත් නැත්නම් ඒ ආලඟ තියෙන බුද්ධ විශ්වාසයත් ධර්ම විශ්වාසයත් අනිවාර්යයෙන්ම බොල් වෙච්ච ගුල්ලෝ ගහච්ච කබර වැටිච්ච දෙයක් බාටපත් වෙනවා මේ තුන විෂයෙහිම විශ්වාසය අවශ්‍යයි මේ සාරිපුත්‍ර සංසේකයි මතක් කරන්නේ යම් කිසි කෙනෙකුගේ මේ අපි දැන් තුනක් කතා කරලා තියෙනවා ඒ තුන ගැන මේ කියන්නේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ පිටිබඳව සැක සංකා තියෙනවනම් විශ්වසනීය ගතිය නැත්තම් පහදින් නැත්තම් තස්ස චිත්තං නමති ආතප්පයි එවැනි කෙනාගේ හිත කෙලස් තවීම සඳහා හිත නැමෙන්නේ අනුയോഗාය ඒ එහිම නැවත නැවතත් යෙදීමට හිත නැමෙන්නේ සාතච්ඡාය නිති කාලසටහනට අනුව සාමාන්‍ය කියන භාවනා කරන්න හිත දෙන්නේ පධානාය ඒ සඳහා ප්‍රධාන වීර්යය එන්නේ. ඒ නිසා අපිට භාවනා කරගෙන යන ජීවිතයක් අපි කොහොම හරි උපයාගත්තට පස්සේ ඒ ලබාගත් ජීවිතයේ ඒ කරේ Taman givisagatta කාරණාවට Tamanට ඕන පරිදි හැසිරෙන්න බැරිකම අපි බාහිර හේතු වල හොයන්න හදන එකයි භාවනා මධ්‍යස්ථාන වලින් නැගෙන අඬා හෝ ගෑන් වල පේන්න තියෙනවා. යෝගාවචරකින් යවුවොත් භාවනා මධ්‍යස්ථානෙක යවුවොත් මේ අපිට භාවනා කරගන්න නැත්නම් මේ බාහිර කරුණ නිසා කියලා කියන්නේ. ඒක මේ ඒක දන්දායිදී බුද්ධ ශාසන මාත්‍යංශය උත්සාහ කරනවා රජය උත්සාහ කරනවා භාවනා මධ්‍යස්ථාන උත්සාහ කරනවා සීලතරම් හොඳටම පහසුකම් ටික දෙන්න යෝගාවචරයට නම් ප්‍රශ්න තියෙන්නේ යෝගාවචරය බුදුන් අදහන්නේ නැහැ. බුදුන් ඇදහිලි දෝෂ සහිතයි. යෝගාවචරගේ ධර්මයේ පිටිබඳව ඇදහිම දෝෂ සහිතයි. යෝගාවචරගේ සංඝයා පිළිබඳව ඇදහිම දෝෂ සහිතයි. ඉතින් ඒකට මොන පහසුකම් දුන්නත් බාහිරේ හරියන්නේ නැත්තේ බාහිර කාරණාවක් නිසා නෙවෙයි. කහට තියෙන්නේ බාහිරේ නෙවෙයි. ඉතින් මේකෙන් ඒ නිසා මහ විශාල විප්ලවයක් නිකන් මූණට දමා ගැනීමක් එනතන් Tamanටම වැරදි ටික බාර ගන්න පුළුවන් தත්වයකට යෝගාවචරයපත් කරනවා. මෙතන යෝගාවචරය කියනකොට භික්ෂුකීන් නමින් ආමන්ත්‍රණය කරනවා. මොකද ඒ යෝගාවචරයි කියලා කියන්නේ සංසාරේ බය දක්න කෙනෙක් බයෙන් ගැලවීමට කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේකේ විනත් පැත්තකින් ਸਰවචන්සේ සඳහන් කරනවා සමග්ගාණන් තපෝසුකෝ සමගිය භාවනා කරන එකට භාවනා කරන අතර සමගිය නැත්තම් ඉතින් ඒක කාටවත් ආය හදන්නත් බෑ පිරිස සමගිය නැත්තම් භාවනා හරියන්නේ නැහැ. ඉතින් ආයේ යකට මල් වලට ගුල්ලු ගැහුවා නම් ආය හාල් මල්ල ගැන අහන්න දෙයක් නැහැ. යම් තැනක භාවනා වැඩෙනවා නම් එක්කෙනෙක්ගේ හරි කමක් නැහැ. යම් තැනක භාවනා වෙන එක්කෙනෙක්ගේ හරි කමක් නැහැ. එයාගේ හැසිරීමෙන් ක්‍රියා වචන වලින් වච හිතින් මුළු පිරිසම සමගි කරනවා. ඉතින් ඒක නිසා මේක සුපර් ග්ලූ එකක්. මේක විශාල ශක්තිමත් බන්ධනයක් මෙතන තියෙනවා. භාවනා කරන කෙනා ආතප්පමන් වාය අනුയോഗමන් වාය සාතච්චමන් වාය පධානමන් වාය කියන විදිහට තපස් ලක්ින කෙලස් තවන වැර ඇති ඒ කටයුතු කරන අයගේ වෙනුවෙන් කරණ දෙන උපරිමේ කරනවා. කවදාකවත් කියන්න යන්නේ මේ වැස්ස හොඳ නෑ, ආණ්ඩුව හොඳ නෑ, කණ්ඩ හොඳ නෑ කතාවක් නෑ. ඒ කෙනා උත්සාහ කරනවා ඒක ඒ කෙනා පටන් ගන්නකොට තිබුණ එකක් නෙවෙයි. ඒ සංඝයා කෙරෙහි තියෙන ගෞරවය නිසා භාවනා කරන අය කෙරෙහි තියෙන ගෞරවේ නිසා. නමුත් ආධුනිකයෙක් ආපුවාම ඒ කෙනාට ඒක තේරෙන්නේ එයා හිතන්නේ මට භාවනාව හරියන්නේ පහසුකම් තියෙන නිසා වෙලාවට මේ මේ කටයුතු වෙච්ච නිසායි කියලා. නමුත් ඒ පුද්ගලයා තුළ තියෙන විශ්වසනීයත්වය මේ භාවනා වැඩපිළිවෙලට මේ භාවනා පිරිසට මේ වාතාවරණයට තියෙන විශ්වසනීයත්වය ඍජු බලපෑමක් කරනවා. අපි මේ සමත වශයෙන් විපස්සනා වශයෙන් පරියංක වශයෙන් සක්මන් වශයෙන් කරන භාවනාවට. ඉතින් මම ඊයේත් දේශනාදී මතක් කරා ඒක ඒ කෙනාට තේරෙනකොට වැහෙන කාලයක් භාවනා දියුණු කරලා තියෙන්න ඕනේ. මමත් එක්ක ඉන්න සත්පුරුෂ මණ්ඩලයේ ඒ තියෙන කම්පන වේග ටික විතරමයි මගේ භාවනාව කියන්නේ. ඒක සල්ලි දීලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා අපි මේ සත්පුරුෂ ආශ්‍රය සත්පුරුෂ සංසේවනය ශාද්ධර්ම ශ්‍රවණයේ මූලිකම කාරණා වශයෙන් සඳහන් කරලා තියෙනවා. සත්පුරුෂ සංසේවනයක් නැත්නම් සද්ධර්ම ශ්‍රවණයක් නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් නැත්නම් සද්ධාවක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා යම් තැනක සත්පුරුෂ සංසේවනය ලැබුණා, ඒ කියන්නේ සමගිය භාවනා කරන හොඳ පිරිසක් ලැබුණා නම් ඒ කෙනාට එතරම්දී ධර්මයේ අතිරේක ලාභයක් වශයෙන් ලැබෙනවා. එතකොට මේ සත්පුරුෂ සංසේවනයේ විශේෂා සද්ධර්ම ශ්‍රවණයේ විශේෂයි ඇතිවෙන මේ සද්ධාව අපි මේ සාමාන්‍යයෙන් කතා කරන මූලික සද්ධාව අමූලික සද්ධාව ප්‍රසාද සද්ධාව නෙවෙයි. ඒක හොඳටම බැසගත් සද්ධාවක්. කිඳා බැහැවු සද්ධාාවක්. ඒක නැති නිසායි අපි මේ සංසාරේ දිහාට හැරෙන්නේ. නීතිය දුක් වළඳන්නේ. ඒ නිසා මේ Tamanට අහේනි කර දේවල් මෙච්චර කරන්නේ. නමුත් යම් දවසක මට පිරිසක් එක්ක භාවනා කරන්න පුළුවන්. ඒ භාවනා කරන පිරිස අවංකව මේ කටයුත්ත කරනවා. මමත් ඒගොල්ලෝ ගැන විශ්වාසයක් මට තියෙනවා. මටත් සැක සංකාවක් නැහැ කියන ඒ පිරිස ලැබීම අපි මේ ආත්මේ කරන දෙයක් නෙවෙයි. ඒක පෙර කළ කුසලයක්. එහෙම නැත්නම් පුබ්බේච කත පුඤ්ඤතා කියලා එකක් තියෙනවා. පෙර කළ පින් ඇති බව. ඉතින් ඒ නිසා පිටරටින් එන අය ගුරුවරු වගේම භාවනා හොයාගෙන ඉන්න අය පෙන්නනවා ලංකාවේ අතින් පුදුමාකාර සෞභාග්‍ය රටක්. ඒ තරම්ම පින් ඇති ඇත්ත තමයි මේ භූමියක උපදින්නේ. නමුත් ඉපදිලා ඒගොල්ල මේ ඇමරිකාට වීසා එකක් නැතුව තමයි අඬන්නේ. අනේ මට රට යන්න නැත්තම්. අනේ මට ජපානයේ අම්මා කෙනෙක්ගේ බඩේ ඉපදින්න තිබුණා නම් ඒ මොකද මේ කක්කා. කක්කා කන්න තියෙන ආසාව. කක්කාවට තියෙන ආසාව. මේ මේ පිම්බිම අපි මේ ඉපදිච්ච තැන මේකේ බණ භාවනා කරන පිටිස් ඉන්නවා. මේකේ සංඝයා ඉන්නවා. අනේ මට කවදා මගේ පණ එපා කියලා. මේ සංඝයාට හේතු වෙලා جوړු වෙලා කටයුතු කරන්නට ලැබෙයිදෝ කියලා බැලුවොත් අපිට කිසිම බාධාවක් නැහැ. තියෙන්නේ තණ්හාව විතරමයි. එහෙම සංඝයා දැක්කත් ඒකට ලං වෙලා ඒකට අනුයාත වෙලා කටයුතු කරන්න බැරි තණ්හාව නිසා. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේ තණ්හාව මේ කවුරුත් දාපු එකක් නෙවෙයි. අපි මේ බාහිරේ තියෙන අනම්මනම් හේතු කරගෙන තියෙනවා මේකට මේකට තණ්හාව කියලා. නෑ. මේ තමන් ඇදහිය යුතු සංඝයා දැකපු ගමන් සත්පුරුෂයා දැකපු ගමන් ඒකට එනේ මේ නැමියාව බැඳීම අම්මා අප්පා අතාරන සුළුයි වස්තු බෝධල් අතාරන සුළුයි නම්බුනාම අතාරින සුළුයි ඒ තරම්ම ගැම්මක් තියෙනවා ඉතින් මේකට සාසනය කියනවා සාසන නැති කාලවල තියෙනවා ලෝකේ සාසන නැති කාලවල බොහෝම වැඩි ලෝකේ සාසනේ තියෙන කාලේ බොහොම ඩිංගිත්තයි. ඉතින් අපි හිතන මේක හැමදාම හම්බ වෙයි කියලා. නමුත් මතක තියාගන්න නත්තල් හැමදාම නෑ නත්තල් තියෙන්නේ අවුරුද්දකට එක සැරේයි. ඒ ආපු වෙලාවේදී ඒ සද්ධර්ම ශ්‍රවණේ ඒ සත්පුරුෂ සංසේවනයේ සඳහා ගත නොකොට තිරසනුන්සේ මේ බාහිර වස්තු වල දුවන්නේ දුවන්නේ මේ මේ ත්‍රිවිධ රත්නේ විදේ නැත්නම් සංඝ රත්නේ විදේ මේ Tamanට ඇදහිල්ල නැහැ. ඉතින් ඒකට සංගරත්නයත් වගේ කියන්න ඕනේ මේ කියන පුද්ගලයාත් වගේ කියන්න ඕනේ. යම් වෙලාවක ඒ විදිහට ඇදෙහි හැකි විශ්වසනීය කෙනෙක් දැක්ක සංඝයා දැක්ක වුණා නම් ඒත් අකුසල කර්ම නිසා ඒ හිත නොබඳින්න ඉඩ තියෙනවා. ඒකට බුදුහාමුදුරණවත් කරන්න දෙයක් නැහැ. වතුර තියෙන බොණ්ඩ හිත දෙන්නේ නැහැ. ඒකට ඉතින් කාලකන්නිකම මුස්පේන්තුකම කියලා කිය හැකියි. පැනලා වැඩක් නැහැ. කාලකන්ණියට ගල් ගහලා ඇති වැඩක් නැහැ. ඒක වළක්වන්න බෑ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒක දැනගෙන එහෙව් සංඥා વિશે ශ්‍රද්ධාව ඇති වුණා නම් ඒකට මගේ භාෂා විවර හැටියට ඒ ලාභය නිවනටත් වැඩි කියලා මම කියනවා. යම් දවසක කාට හරි තේරුණා නම් මේ තමයි උජුපටිපන්න වූ සුපටිපන්න වූ ඥායපටිපන්න වූ සාමිච්චපටිපන්න වූ සංඝයා මේ භාවනා කරන පිරිස ගැන මම මේ කතා කරන්නේ. තේරුණා නම් ඒක නිවන තේරුම් ගන්නවටත් එහා ගිහිල්ලා කියලා කියන්නේ. ටිකක් මම කියන ප්‍රශ්නේ මම කියන වචන ටිකක් ව්‍යාකූලත්වයක් ඇති කරනවා ඇති. එහෙම නැත්තම් මේකේ වටිනාකම කියලා දෙන්න බෑ. එහෙ උදේට මම කැප වෙලා කැප වෙලා මේක වැඩ කරගන්න ඕනෑ කියලා හිත දෙන්නේ නෑ. ඒ වැඩ කරන සමගිය භාවනා කරන පිරිස සංඝයා විශේෂ සද්ධාවක් නැත්තම්. ඒ නිසා අපි දොස් කියන්නේ නම් එහෙම පිරිසක් නැහැ කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ අපි සංඝයා හොයන්න ඕනේ තැන හොයන්නේ නැතුව මේ নানা ආකාර විකාර තැන්වල දිහා බලලා මේ සංඝයා කියලා හිතනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක හරියට කියනවා මේ මැණික් හොයන මිනිසෙකුට ප්ලාස්ටික් කෑල්ලක් වික්කට පස්සේ ඒ මිනිසයා දන්නේ නැත්නම් මේ බොරු මණිකක් කියලා. ඒ නිසා විශාල ගාණක් දීලා මිලදී ගන්න. මිලදී ගත්තට පස්සේ ඉතින් මනුස්සයා විශාල අමාරුවක වැටෙනවා. රත්තරන් කියලා රෝල් ගෝල් වලට රැවටෙන මනුස්සයා විශාල අමාරුවක වැටෙනවා. නමුත් මේ රත්තරන් රත්තරන් බව දන්නවනම් නියම මණික නියම බව දන්නවනම් ඒ ආයෝජනය හදිස්සියකදී අමලියකදී පළපරෝජන පිණිස පිහිටනවා. ඒ නිසා අපි ළඟ සද්ධාව නැහැ කියන්න බෑ. ඒ තියෙන සද්ධාව අමූලික සද්ධාවක් තියෙන. ඒ තියෙන සද්ධාවට කියනවා පසාද සද්ධා. මේ දැක්මට පිට ලෙල්ලට එන සද්ධාව. නමුත් මේ ත්‍රිවිධ රත්නයේ විශේෂයි එන සද්ධාව ඊට වැඩිය කිඳා බහිනවා. ඊට වැඩිය ගැඹුරට යනවායි කියලා කියන්නේ ඒක තමා තුළ මේ මේකට සාමාන්‍ය භාෂාවෙන් කියත හැකි සද්ධාව කුසල ඡන්දේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න ඕන. සද්ධාවෙන් ලැබිච්ච දේ කරබැලීමේ ආසාව පහළ වුණාට පස්සේ අර පිටලෙල්ලට කරපු සද්ධාව අමූලික සද්ධා වෙනුවට කරබැලීමේ ආසාව පහළ වෙනවා. ඒ කරබැලීමට ආසාව පහළ වෙන්න බුදුන් කෙරෙහි සද්ධාව, ධර්මයේ කෙරෙහි සද්ධාව, සංඝයා කෙරෙහි සද්ධාව කියන මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඇති සද්ධාව තමයි අපිට තියෙන ආයෝජනය. සරුවචන් වහන්සේ ඉන්න කාලෙම සරුවචන් වහන්සේ දැකලා සරුවචන් වහන්සේ යාට හේතු සම්පත්‍ය ඇති බව දැනගෙන පණ කියන්න හදනකොට වෙලා ගියා ස්වාමීන් වහන්සේ අපි යන්නම් කියලා ගිය අවස්ථාවල් ඒ කරන්දක සූ කන්දරක සූත්‍රය සඳහන් වෙනවා. මේ මනුස්සයාට බුදුරජාණන්සට පේන මනුස්සයාට මේ මේ බණ ඇහුවනම් මේ අධිගමයක් ලැබෙනවා ඒක. නමුත් ඔක්කොම ලැචන කියනවා දැන් නම් හුඟක් වෙලා ගිහිල්ලා තියෙන ස්වාමීන් වහන්සේ බත්තලිය ලිපේදී ලාවේ ඒක මේ වෙලාවට හැඳි ගෑවිලා ඇති මං ගිහිල්ලා එන්නම්. ඒ බුදුරජාණන්ස කියන එනම් බලයන් වෙන මොනව කරන්නේ. ඒ වගේ තමයි සංගරත්නයක් දැක්කට පස්සේ ඒක අඳුරන්නේ නැතුව මේ අනික් කට්ටිය වගේ පටලවා ගත්තට පස්සේ ඒ සංගරත්නයට බෑ මෙයාව නතර කරලා තියාගන්න. මෙයා ළඟ තියෙන්න ඕන පින මේක තමයි වෙලාව මේක තමයි තැන මගේ වැඩේ කරගන්න ඕනේ. ඉතින් එන්නේ පෙරලිය. දැක්කට පස්සේ ඒකයි තැන කියලා ඇති වෙන පෙරලිය මං කියනවා නිවන සාක්ෂාත් කරනවට වැඩි අහම්බයක්. ආනේ ඒක සිද්ධ වුණා නම් ඒ මිනිස්සයා ඒක පොල් කටුලින් ඇදලා ගත්ත ගැරන්ඩියෙක් වගේ වෙනස් මිනිස්සෙක් බාටපත් වෙනවා. අර ඉස්සර වගේ චරිචුරු ගෑවිලි මොනවත් නැහැ. දන්නවා මේ හැමදාම හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මමත් ඒ සංඝ ගණයට ගිහිල්ලා එහෙම නැත්නම් ඒ භික්ෂු ගණයට ගිහිල්ලා ඒ කටයුතු ටික කරගන්න ඕනේ කියලා මේ සංසාරය ගැන කල්පනා කරනවා. ඔය තමන්ගේ දරුවෝ ගැන අම්මා තාත්තා ගැන බුදුරජාණන් ගැන කල්පනා කරන්න නෑ. ඒක කොහොමඩක්වත් මරණයෙන් එහාට යන්නේ නැති එකක්. සංසාරය ගැන කල්පනා කරනවා කවදද මේ අපට ලැබෙන්නේ කියලා. ආන්න ඒ කල්පනාවට බණකින් පිටක් වෙයිද කියලා මට සැකයක් තියෙනවා. ඒක හම්බයක්. ඒ වෙන මිනිහට වෙන අනික් මිනිසයා කොච්චර කෙරුවත් ඒ අර තමයි මේ මේ මේ මේ ජීවිතේ හම්බෙච්ච ඉතුරු කුණු කන්දල් ටික බදාගෙන මේක පුංචි කළ සලකනවා. ඒ නිසා ඒ සංසාරයට සාපේක්ෂව මේ හම්බෙච්ච අවස්ථාව ප්‍රස්තාව තේරුම් ගන්නවයි කියන එක ලේසි නෑ. සරුවචනාංශේ වැඩ ඉන්න කාලෙම ආජීවකෙක් ඇවිල්ලා මේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා මේ කොහොමද අපි දැනගන්නේ මෙතන සද්ධාව පිටන්ට ඕනද නැද්ද කියලා. ඒක ප්‍රශ්නේ අහන්නත් අපිට අයිතියක් නැහැ. ප්‍රශ්නට උත්තර දෙන්න කාටවත් නැහැ අයිතියක්. නමුත් මේ මනසේ අහනවා. ආනන්ද සාංශයෙන් අහනවා. දැන් ඔබතුමා මේකට යෙදිලා සැදී පැහැදි වෙලා කටයුතු කරනවානේ. දැන් මටත් මේ මට ලාවට වගේ වෙන්නලා තියෙනවා මේ කොහොමද අපි උරගා බලන්නේ. කොහොමද අපි ප්‍රත්‍යක්ෂණය කරන්නේ කියලා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යම් තැනක කියන දේ කරන කරන දේ කියන ශාස්ත්‍රෝරයක් ඉන්නවා නම් ඒක තමයි අපිට අදහන්න තියෙන දේ. මැජික් පෙන්වන කෙනෙක්වත් අහසෙන් යන කෙනෙක්වත් නෙවෙයි කියන දේ කරන කරන දේ කියන. ඒක විතරමයි ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අද එක බෞද්ධයෙක් ගාවත් ඒක නැහැ. බෞද්ධයන්ට ඕන දෙන උඩින් යන කට්ටිය ඕනේ. එහෙම නැත්නම් මැජික් පෙන්වන කට්ටිය ඕනේ. කියන්නේ කවදාකවත් කියන දේ කරන්නේ නැති කරන දේ කියන්නේ නැති කට්ටිය තමයි හොයන්නේ දැන්. ඉතින් බෞද්ධයාමයි අපි ওই සම්මුති සංඥානම කරින්. ඒගොල්ලෝ ඉතින් මේ নানা ප්‍රකාර මෙහෙත් ඉන්න වෙලාවේ ලොකු සාංශෙන් ඇවිල්ලා කිව්වලු සාංශ මෙච්චර නිස්සරණ වණයක් තියෙනවා මේ උඩින් යන කවුරු හරි නැද්ද කියලා. ඉතින් මාත්‍යෝ කපුටොත් යනවනේ උඩින් ඉතින් දැකලා නැද්ද කියලා කිව්වා. උඩින් යන්නේ කපුටණ්ඩක් කරතයි. අපිට ඕන කරලා තියෙන්නේ මේ වගේ කුණු හරප. කරන දේ කියන කියන දේ කරන එක බොහොම පහත් වැඩක් වෙලා තියෙනවා. එන්නේ තියෙනවනම් ඒක තමයි සංගය. ඒක තමයි ඇදහිය යුත්තේ. ඊට පස්සේ කියලා තියෙනවා ඒ කෙනා වටේ පිරිසක් ඉන්න ඕනේ ඒ වෙනකොටත්. Taman යනකොටත් ඒ කෙනා අඳුනගත්ත පිරිසක් ඒ ඒ පිරිසට තමයි මෙයා කියන දේ කරන්න කරන දේ කියන්නේ ඒ පිරිසත් උත්සාහ කරමින් ඉන්න බව පේන්න ඕනේ Tamanda මේ කියන දේ කරන කරන දේ කියන ගුරුවරයා අනුයාතව යන පිරිසක් ඉන්නවායි කියලා. ඒ නිසා ඒ පිරිසට මේ Taman යනකොටත් අනුශාසනා කරමින් ඉන්න ඕනේ. ඒ අනුශාසනා Taman කරපේකමයි කෝල පිරිසක් කරන දැන් ඒ කෝල පිරිසක්ටත් ඒ කියන දේ කරනවා කරන දේ කියනවා ඊට ඒ වගේම Taman ඉස්සල්ලාම ගෝලයා වෙන්න හොඳ නැහැ කිවලු. එතකොට විශ්වාස කරන්න බෑ. ඒ වෙනකොට හැදිච්ච පිරිසක් ඉන්න මෙන්න මේ කාරණා තුන තියෙනවා නම් අදහන්න ඕන. එයා කවදාවත් කිව්වේ නෑ ගෞතම සරුවචනාංශය අදහන්න, ගෞතම සරුවචනගේ බණ අදහන්න, ගෞතම සරුවචනාංශගේ ගෝලයා අදහන්න කිව්වේ නෑ. යනකොටමත් එයා Taman ශාස්ත්‍රෝ කියලා කියන්න ඕනේ. කියන දේ කරන්න ඕනේ, කරන දේ කියන්න ඕනේ. එයාට ගෝල පිරිසක් ඉන්න ඕනේ. ඒ ගෝල පිරිසත් මේ කියන දේ කරන්න ඕනේ. ඒකේ එක්කෙනෙක්වත් ඒ ගෝල පිරිසේ එක්කෙනෙක්වත් ඒ ගුරුවරයාගේ தത്വෙට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට තමයි තියෙනවා උපමානයක් මම මේ ආයෝජනය කරන්න හදන තැන මට නිත්‍ය වශයෙන්ම ලාභ ලැබෙයිද? එහෙම නැත්නම් ප්‍රයෝජනක් ලැබෙයිද කියලා. ඉතින් මේ වාගේ ධර්මයක් ඔය මොනම සුද්ධ ලියවිකලකවත් තියනවද කියලා බලන්න. කාට හරි ප්‍රත්‍යක්ෂණය කරගන්න පුළුවන් මේ වගේ තර්කණයක් අඩුම ගානේ තර්කණයක් අඩුම ගානේ මේ මේ චින්ත මේ සුතමේ ඥානය මොනම තර්කණයකවත් නැහැ. ඒ වගේම ඒ වාගේ තමන්ට පරීක්ෂා කරලා බලනකොට විශ්වාසය ඇති වෙන භාවනා කරලා නෙවෙයි. මේ කියන තර්කණේ හැටුවට දර්ශනෙට දාලා බැලුවත් ආකාර පරිවිතක්කේ දාලා බැලුවත් ණය විපස්සනාට දාලා බැලුවත් තියෙනවා මේ මේ කියන දේ වළක්වන්න බෑ. ඊට පස්සේ තමයි යාට හිතෙන්නේ එනම් මහත් මහත් බහැලා බලන්න ඕනේ කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ වැඩේකට එනකොට එක්කෙනෙක්වත් එහෙම තර්කණයක් නොකර නෙවෙයි එන්නේ. තර්කණයක් කරලා මෙතෙන් ආවට පස්සේ ඒ කියන සංඝගණයට තමනුත් අතුරුනාට පස්සේ නැත්නම් භාවනා පිටකට එකතු වුණාට පස්සේ තමන් ඊයේ ගමනේ ඉස්සරහට යනකොට නැත්තම් අපේ ප්‍රතිපදාව ක්‍රියාවත් කරනකොට අපිට තියෙන ප්‍රධාන බාධාව තමයි ඔය කියන සාසුන් වහන්සේ කෙරෙහි ඇති සද්දා සැකය ධර්මයේ කෙරෙහි ඇති සැකය එහෙම නැත්නම් Taman එක භාවනා කරන මේ සංඝයා වික්ෂු සංඝයා කියලා ගන්න අපි ගත්තොත් අපි අපි අලුත් වචන කිව්වොත් යෝගාවචර පිළිසු විදිහට සැක මේ මේ හැම යෝගාවචරයක්ම කරන්නේ පුංචි සටනක් නෙවෙයි ඒක පුදුමාකාර යෙදවුමක් හැම කෙනෙක්ම කරන්නේ. ඒ කෙනෙක්ගේ ඕන තරම් වැරදි තියෙන්න පුළුවන්. අපිට පුළුවන් ද වැරද්ද ඉක්මවලා ගිහිල්ලා මෙයාගේ හොඳ පැත්ත දකින්න. එතකොට එමෙ පිරිසක් ඇතුලේ නිකන් හිටියත් ඇති. ඒකයි ලොකු සාංශ කිව්වේ මට වැඩ කරන පිරිසක් ඉන්න තැන හිටියත් ඇති කියලා. මොකද පිරිස අදහගෙන ඉතින් ඉන්නකොට අපි අතින් පව් සිද්ධ වෙන්න තියෙන අවස්ථාවල් සැක සංකා කරන්න තියෙන අවස්ථාවල් නෑ. පිරිසත් එක්ක හිටියත් ඇති කියලා. ඒක නිසා Taman එතෙන්ට යනකොට Taman ළඟ එවැනි ඇදහිල්ලක් ඒකට කියන්නේ අධිමොක්කේ කියලා විශ්වසනීයත්වයක් ආවනම් යාට තේනවා අම්මගේ කිරේවත් මෙච්චර රසයක් නැහැ. මේ දේ මොනම ලාභකින්වත් මොනම ලාභක සත්කාරයක් ගන්නත් බෑ. මේදී මට දෙන්න නැත්නම් මට ලැබෙන්න මොන තරම් විප්ලවීය චින්තනයක් හරහා පටන් ගන්නකොටම ගිහිල්ලා තියෙන්න ඕනද නැත්නම් යන්නේ ඒ නිසා මෙහෙම කියනකොට මම මේක නොකියනවා හොඳයි. බෞද්ධයන්ට යන්න බැරි තැනක් මේ බුදුහාමර කියන්නේ බෞද්ධෝ මැට්ටෝ. ඒ කට්ටිය අදහන්නේ මහා පිස්සුවක්. කවදාකවත් ප්‍රත්‍යක්ෂණය කරන්න කියපු තැනකට කවදාවත් අදහන්නේ නැහැ. අනුන් ප්‍රත්‍යක්ෂණය කරපෙන්නේ ණයට ඉල්ලනවා. වෙන්නේ මේක බොක්කෙන් කරන්න ඕන වැඩක්. ඒ බොක්කෙන් කරන්න අවශ්‍ය විශ්වාසය ඇති යෝගයේ තමයි අපි බුදු සාසනය කියලා තියෙන්නේ. ඒ සාසනය තිබුණත් දෙකට දෙතවර වෙච්ච හිතකින් මේක කරන්න ගියාට වැඩිය හොඳයි නොකර නිකන් ඉන්නේ. මේක මේ තර්කනේ හොඳට තේරුම් ගන්න බෑපු මිනිස්සයා හෙනගෙඩිය වගේ ඒ මිනිස්සයා නිවන් නොදැක්කත් එයා දන්නවා මෙතෙන්ට එනකොටම බුදුමාකාර කසට තොගක් කැපිලා තියෙනවා. කෙලස් තොගයක් කැපිලා තියෙනවා. හාන භාගිය පැත්ත අඩු වෙලා තියෙනවා. ඒ මදයි. මේ මේ දැන් ලබලා තියෙන ටික මදයි. තව මොනවද ඉස්සරහට යන්න තියෙන්නේ කියලා තමන්ගේ උපයගත්ත දේ ඒකට සාසනික සම්පත්තිය කියලා කියනවා. මේ සාසන සම්පත්තිය නිසාම ප්‍රමෝදපත් වෙනවා. නිවන නිසා නෙවෙයි. මේ වෙනකොට මං ආපු දේ මට ප්‍රත්‍යක්ෂණය කළ හැකි බැරි හැකි මං අපි මෙතෙක් කල් අපේ පරිශ්‍රණ ජීවිතේ කොච්චර දුක කරලා තියෙනවා මේ පරිශ්‍රණය ඒ කරනකොට Tamanට මෙතන වෙනකොට ප්‍රත්‍යක්ෂණයක් කරලා මේ වෙනකොට Tamanට ආතති අඩුවීමක් මේ වෙනකොටම අසහනෙ අඩුවීමක් තේරෙන්නේ නැත්නම් ඉතින් ඒ කෙනාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ මේ ආතප්පයක් අනුයායමන් අනුയോഗමන්වායක් සාතච්චමන්වාය බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නට අනුකම්පා කරුවට ඇති වැඩක් වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ ත්‍රිවිධ රත්නේ විශේෂයි ශ්‍රද්ධාව ඇති වුණා නම් එයාට සෝවාන් කියලා බොහෝම සරලව කියනවා. ප්‍රසාද සද්ධාව නෙවෙයි මේ කතා කරන්නේ. ත්‍රිවිධ ත්‍රිවිධ රත්නේ විශේෂයි ශ්‍රද්ධාව. ඉතින් අර අපි හිතන මේ සම්මුති මාර්ගඵලලාභී සෝවාන් කෙනෙක් කෙසේ වුණත් අපි සංඝ ගුණයක් වශයෙන් සඳහන් කරනවා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය කියලා. ආර්ය පුද්ගලයෝ 8 දෙනෙක් බුදුරජාන් වහන්සේ නම් කළා දීලා තියෙනවා. සෝවාන් මාර්ගස්ත සෝවාන් පලස්ත ආර්ය මහා සංඝයා. සකදාගාමි මාර්ගස්ත සකදාගාමි පලස්ත ආර්ය සංඝයා. අනාගාමි මාර්ගස්ත අනාගාමි පලස්ත සංඝයා. අරියත් මාර්ගස්ත අරියත් පලස්ත සංඝයා. ඉතින් මේ අට දෙනා අෂ්ටාර්ය පුද්ගල සංගරත්නය බෞද්ධ කොච්චර මුදුල් මල් කඩක් විදියට සලකනවද කොච්චර දකින්න බලන්න ආසයිද නමුත් මේ ත්‍රිවිධ රත්නේ අදහන පුද්ගලයාත් අෂ්ටාර්ය පුද්ගල සංඝයාට අයිති වෙනවා සෝවාන් මාර්ගස්ත පුද්ගලෙක් විදියට. කවුරුත් මේක පිළිගන්න කැමති නැහැ. ත්‍රිවිධ රත්නේ පිළිගන්න මිනිස්සයාමත් සෝවාන් මාර්ගස්තයි. අර්ථ වැඩ තියෙන හැබැයි පාරේ ඉන්නේ. ඒක සමාදම් වෙන්නේ නැති කෙනාට කවදාකවත් හිතෙන්නේ නැහැ මමත් මට මේ වගේ ගැඹුරු වැඩක් මට මේ වගේ විශාල කැපකිරීමක් මට මේ වගේ විශාල විප්ලවීය චින්තනයක් මට මේ වගේ විශාල ඥානයක් ලබන්න පුළුවන් කියලා. මුගව දෙනෙක් හිතනවා ඒක එකපාරට ගහෙන් ගෙඩියක් එන්නා වගේ මේක හම්බ වෙයි කියලා. අපිට අද තියෙන්නේ Taman මේ අදපත් වෙලා තියෙන එක පිළිබඳවත් Tamanටවත් විශ්වාසයක් නැහැ. ඒ මට්ටමට ආපු තව කෙනෙකුටත් ආර්ය තත්වයකට ඉන්න පළවෙනි ආර්යයන් වහන්සේ මේ කියන විශ්වාසය නැති නිසා අපි ඒ කට්ටියගේ වැරදි විතරයි දකින්නේ. යම් විදියකට හිතන්න කවුරු හරි යෝනිසෝ මනස්කාරට හිත දාලා යේකේචි බුද්ධං සරණං ගතාසේ නචේ ගමිස්සanti අපාය භූමි කියලා ਸਰවචන්සේ දේශනා කළා තියෙනවා යම් කිසි කෙනෙක් බුදුන් සරණ ගියා නම් එයා ඊට පස්සේ අපාය යන්නේ නැහැ ඒ නිසා මෙතන ඉන්න ඔක්කොම ලැබෙතුම සෝවාන් කියලා පිළිගන්න පුළුවන් නම් අපි එක්කෙනෙක් එක්කෙනෙක් વિશે කොච්චර ගෞරව කරාද අපි එක්කෙනෙක් එක්කෙනෙක් વિશે කොච්චර පින් කරගන්නේ ආන ඒක නැති නිසා භාවනා මධ්‍යස්ථාන වල හරියට කුලල් කාගන්න. හරියට අඩුපාඩුකම් බලනවා. හරියට අරයාගේ මෙයාගේ අඩුපාඩුකම් බලන්න ගිහිල්ලා මේ වරුවේ හීයට ආපු කට්ටියක් නේ. එක දවසේ මේ මාස තුනක් ඉන්නෙත් නෑ බණ්ඩ මාසේ ඉන්නෙත් නෑ. දවස් දෙකට ආවත් එකන එකන රණ්ඩු කරනවා. ඉතින් තේන මේ අකුන්ට කොච්චර පිරිසුදු කරලා දුන්නත් වැරද්දම හොයන්නේ. ඉතින් ගෙදර ගියාට පස්සේ ගෙදර ගෑණිත් එක්ක රණ්ඩු කරන්න නැතුයි කියලා හිතන්න පුළුවන්. ගියාට පස්සෙත් ওই රණ්ඩුවම තමයි. දරුවොත් එක්ක දරුවගේ හොඳක් දකින්න පුළුවන් වෙයි. අම්මගේ තාත්තගේ හොඳක් දකින්න පුළුවන් වෙයි. හරක බානගේ හොඳක් දකින්න පුළුවන්. එදයි දකින්නෙම වැරද්ද. ඒ නිසා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා යම් කිසි කෙනෙක් මේ කියන ප්‍රතිපත්තහණයට ගිහිල්ලා එහෙම නැත්නම් මේ ආතප්පමන්්වාය අනුയോഗමන්්වාය සාතච්ඡමන්්වාය පධානමන්්වාය කියන විදිහට මේක ඉදිලා ගත කරනකොට ඒ මිනිස්යා තුළ ඇති වෙන මේ සදාචාරාත්මක වෙනස ඒ මිනිස්යාට කවදාකවත් හිතා ගන්න බැරි තරම් ඒ කෙනාට ඒ නිසා මේ මට්ටමේ ගමන් කරන අනිකුත් සංඥා පේන්න ඉන්න ඕනේ. පිරිසක් එක්ක යන ගමනක් වගේ පේන්න ඉන්න ඕනේ. එතකොට මේ භාවනා කරන හැම කෙනෙකුටම ආර්යයන් වහන්සේ නමකට වගේ සලකගෙන කටයුතු කරනවා නම් අපි සතුටු වෙයි එක එක අම්මලාගේ දරුවෝ එක එක විවිධ රස වලට කාපු කට්ටිය අද එක තැනකට ඇවිල්ලා එක හැලියේ බත් කාලා පැද එල්ල දෙන පැදුරකට බුදියාගෙන අපි මේ ගත කරන ජීවිතයේ මොනතරම් සරල ගතිය මොනතරම් සහැල්ලුවක් තියනවාද මේක මේ අපි හම්බ කරගෙන අපි ගෙවල් දොරවල් හදාන අපි උයාගෙන කරන ජීවිත කෑමට වැඩිය හරි පුදුමාකාර ධාර්ම රසයක් තියෙනවා. එතකොට අපි ගෙදර ගිහලා දරුවන්ට උගන්වන දේ, අපේ දේශපාලනඥයෝ අපිට දෙඤ්ඤන් දෙඤ්ඤන් කියන දේ, අපේ ආර්ථික න්‍යාය වලින් අපි හම්බ කරන්න හදන දේ, අපේ සමාජ විද්‍යාඥයෝ අපිට පෙන්ලා හදන මේ දුප්පතුන් නැති ලෝකේ තන්නේ කර පචයක් මේ මවන්න හදන දේ 100%ක්ම පචයක්. ඒ වෙනුවට අපිට කරන්න තියෙන්නේ මේ සමාන අදහස් ඇති නැත්තම් බණ භාවට ඉජි කට්ටියත් එක්ක ඕනේ ඔය දෙඤ්ඤන් දෙඤ්ඤන් කියන දේවල් පැත්තක දාලා එකට ගතකරනද සංඝයා පිළිබඳ ඇදහිීම අවශ්‍යයි. මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා මට සංඝයා පෙන්වන්න බෑ. මට හරියට තරහයි. ඒ මොකද මම විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ මම දැකලා තියෙනවා ඔය සම්මුති සංඝයා හැසිරෙන්නේ නැහැටි. වචනකින් කියන්න බෑ. ඒ නිසා හද පිරි ද්වේෂයක් තිබිච්ච මිනිස්සෙක්. මම ඊට පස්සේ ඔය නිල්ලඹ ගිහිල්ලා ඒ දවස්වල තදට භාවනා කරන්නේ නමුත් ඉදිලා ගත කරනකොට මට තේරෙන්න පටන් ගත්තා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ ගිහි ජීවිතේ කඹරන ජීවිතයක් පැවිදි ජීවිතයට ගියාට පස්සේ හිඟාගෙන කන්න පුළුවන් බය නැතුව. ගිහි ජීවිතේ හිඟාන කන්න ගියොත් එimhe අපේ තනුවරෙත් එක්ක වැඩේ කරන්න බෑ. ඊට පස්සේ මා විකාරයක් මට සිද්ධ වුණා. අර බැනපු සංඝයා බවටපත් වෙනවා. ඒක වමාරපු දෙයක් කන්න වගේ වැඩක්. Tamanට වමනේ ගිය එකක් ආයෙ කරස කර කර කන්න වගේ විශාල පෙරලියක් ඇති වුණා ඒ කාලේ. එතකොට මේක මහත්ෙක් මට කතා කරලා කිව්වා දේශනයක් දෙන්න කියලා. මෙච්චර වෛර කරපු සංඝයා ඇතුළට තමයි යන්නේ කොහොමද? යන්න හිත හදාගත්තේ කොහොමද කියලා කියන්නේ කියලා. මම කිව්වා ඉච්චර මම දක්ෂකමක් නැහැ. හැබැයි මට පේනවා සංඝයා කියන්නේ මිනිස්සුયો කියලා. ඒගොල්ල ගාව වැරදි තියෙනවා. අපි විහිං එයා උඩ තලයක තියලා ඔබ මෙහෙම මෙහෙම හැසිරියන් කිව්වට එයා ළඟ එයා තම ආර්ය ගණේ හිටියත් මාර්ග ඥානේ ඉන්න නිසා වැරදි තියෙන්න පුළුවන්. අඩු ගානේ මනුස්සයට සැක නැතුව කීයත හැකිනේ මම සංඝයයි කියලා. මම අටසිල් රකින්නවා මම දසසිල් රකින්නයි කියලා. ඒකත් ලොකු දෙයක්. ඒ නිසා ඉතින් සභාව පිටපොකට්ටේ කිව්වා ඔය පෙන්නන මතේ මත මතින් පමණක් පැවිදි වෙන්න හදනවා ඒකයි හේතුනේ කියලා අපිට අදහන්න බෑ කියලා. සංඝයා මනුෂ්‍යෝ කියන අදහසින් පමණක් කියලා. ඉතින් මට ලොකු විප්ලවයක් කරන්න සිද්ධ වුණා සංඝයා කෙරේ. හුඟක් වෙලාට මම බණ කියනකොට සමානට සංඝයාව නිර්දය විදියට විවේචනය කරනවා. නමුත් මම මේ බණේදී මුලින් අර්ථකථනය දුන්නා වගේ මෙතන භික්ෂු කියන නම දෙන්නේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කියන නමට ගත්තොත් බණ භාවනා කරන තම්බි මිනිසෙකුට හරි මට වඳින්න පුළුවන්. එච්චරයි මට කියන්න පුළුවන්. ඒ මනුස්සයා උපත්යෙන් මුස්ලිම් වෙන්න පුළුවන්. උපත්යෙන් කතෝලික වෙන්න ඕන නමුත් ඒ මනුස්සයා යෙදිලා ගත කරනවා නම් සංසාරේ බය දැකලා සංසාරේ බලෙන් කටයුතු කිරීමට මට වැඩිමාල් බාල වේදයක් එන්නේ නැහැ. වඳින්න පුළුවන් තරමක් තියෙනවා. මොකද ඒක දුෂ්කරයි, අමාරුයි. තම තමන් වශයෙන් හිතලා බලන්න ඒක කොච්චර අමාරුද කියලා. ඉතින් අමාරු නිසා හුඟ දෙනෙක් හිතනවා මේ ආර්ය ගණයටපත් වීම බැරි දෙයක්. ඒක ඉතින් මෛත්‍රී බුදු ආමර වෙනකම් බලන ඉන්න කට්ටියක් ඉන්නවා. නමුත් අපි අර්ථකතනයක් දුන්නොත් නැත්නම් මේ භාවනා වැඩමුළුවකට ඉදීන පිරිසක් වශයෙන් අපි මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි සද්ධාව මේක අපි උරගා බලන්නේ කොහොමද? අපි මේක ප්‍රත්‍යක්ෂණය කරලා බලන්නේ කොහොමද කියලා ගත්තොත් මම ඔය මේ වෙනකොට අපවත් වෙලා ඉන්න අපේ බුරුම ස්වාමීන් වහන්සේ කතා පාඩම එදා ਬਾගෙට ගෙනිච්චා. උන්වහන්සේ පිටරට ගියාම උන්වහන්සේ කියන මං කවදාකවත් කාටවත් බුදුන් අදහන්න කියන්නේ නැහැ. මොකද හේතු එක පුද්ගලාභි වන්දනයක් පිටරටයි වල කැමති නැහැ. ඒ වගේම මම කියනවා මං ආවේ ධර්ම දූතෙකට ධර්මයයි මම දූත මෙහෙවර කරන්නේ. නමුත් මං ඕගොල්ලන්ට කියන්නම් ඔය 84000 ධර්මස්කන්ධය ඉගෙන ගන්නවා කියන එක ලේසි නෑ. ඒක මේ එක ජීවිතයක් කරන්න බෑ. ඒක නිසා මේ ධර්මයේ තියෙන මේ සතිපට්ඨාන විතරක් ගත්තත් මහා ලොකු දෙයක්. ඒ සතිපට්ඨානය ජීවිතයක් තුළ හදාarලා ඉවර කරන්න බැරි තරම්. ඒ නිසා සතිපට්ඨාන තියෙන සතිය කියන එක විතරක්. මේ අකුරු දෙකයි. මගේ මුළු දවසම මේ වැඩ මුළුවේකින් මම උත්තරා කරලා දෙන්න හදන්නේ සතිය පිටවන මනුස්සයාට ඒක උරගා බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. මේ සතිය පිහිටවනවයි කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගේ එකම ප්‍රාර්ථනාව. නමුත් බෞද්ධයෝ දන්නේ නැහැ. බෞද්ධයෝ දන්නේ නැහැ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙන්නේ මේ සතිපට්ඨානෙ කියලා දෙන්නයි නැත්නම් මේ සතිය පිහිටවණ්ඩයි කියලා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලෝ හිතනවා නැත්නම් සමීකරණ හදාන තියනවා සරුවචනාංශයේ මේ ලෝකයට පහළ වෙලා මේ සෝපාක වගේ පටාචාර වගේ අයට මේ පටිච්ච සමුප්පාදේ උගන්වන්න හදනවා චතුරාර්ය සත්‍ය උගන්වන්න හදනවා. එහෙම නැත්නම් අනිච්චන් දුක්ඛං අනත්තං උගන්වන්න හදනවා. එහෙම නැත්නම් මේ රාග ద్వේෂ මොහ නැති කරන්න හදනවා කියලා. ඉතින් මේ ලයිස්ට් එකේ කෙලවරක් නැහැ. එක්කෙනෝටවත් බුදුරජාණන්සේගේ පණිවිඩය පිටු කරන්න බෑ. බුදුරජාණන්සේගේ මූලික දේශනේ මේකේ කියලා. ඉතින් ඒක සුද්ධත් ත්‍රිපිටකයේ ඉංග්‍රීසියට දාලා ඒගොල්ලෝ හොයලා බැලුවා මේ බුදුරජාණන්සේ කියන්න හදන්නේ මොකද්ද මේ දෙමලේ මොකද්ද කියලා හොයන්න බෑ. එක පැත්තක තියෙනවා පටිච්චසමුප්පාද කියලා, එක පැත්තක තියෙනවා චතුරාර්ය සත්‍ය කියලා, එක පැත්තක කියනවා අනිච්ච දුක්ඛංග නැත්තම් කියලා, එක පැත්තක කියනවා සීල සමාධි ප්‍රඥා කියලා, එක පැත්තක කියනවා රාග ద్వේෂ මෝහ කියලා, එක පැත්තක කියනවා අදෝත අලෝභ අදෝත අමෝහ කියලා මේ පඹගාලේ පැටලෙනවා. ඒ නිසා සූද්ධ වැඩේ අතහැල ගන්න. ඒ බුරුම ස්වාමීන් වහන්සේට බණ අහනකොට උන්වහන්සේ කිව්වා බුදුරජාණන්සේ ලෝකේ පහරන්නේ එක දෙයකට. මොකටද අප්‍රමාදයේ උගන්වන්නේ. ඉතින් එතකොට මට ඔළුව ගිහිල්ලා හැප්පිලා හිටියා. ඉතින් දැන් මෙච්චර කල් කිව්වේ එක දිගට අඩු කරන්න බෑ කියලානේ. දැන් මේ දන්නේම නැති වචනකින් තමයි උත්තරේ හම්බෙලා තියෙන්නේ. ඉතින් කන නොආගෙන අහගෙන හිටියා. කොහොමද කියන්නේ බුදුහාමුදුර මේ අප්‍රමාදයටමයි ලෝකේ පහළ වුනේ. බුදුරජාණන්සේගේ කෘත්‍ය හමාර වෙනවා කාට හරි අප්‍රමාදී කියලා දුන්නොත් කියලා. බුදුරජාණන්සේගේ අවසාන වචනේ ඒගොල්ලෝ ගෙනහැර දක්වන අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේත වය ධම්මා සංඛාරා. මෙච්චරයි බුදුරජාණන්සේ අවුරුදු 45ක් ධර්ම දේශනා කළ සම්පින්ඩණය කෙරුවේ මහණෙනි අප්‍රමාදීව සම්පාදනය කරා. උඹලා බලාපොරොත්තු වෙලා ඉන්න අනිකෝ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. මේකයි සත්‍යය. ඉතින් ඒක බුරුම භාෂා බුරුම ස්වාමීන් වහන්සේලා තුරුම්පු කාඩයක් ගහනවා වගේ අප්‍රමාදී කියලා කියනවා. ඉතින් මං අවසර ඉල්ලනවා මෙන්න මේ අප්‍රමාදයට තමයි සත්‍යය කියන්නේ කියලා කියන්නේ. ඒක අපේ තේරවාදී අටුවා සම්ප්‍රදාය පව පිළිගන්න මේ අප්‍රමාදයට තමයි සතිය කියලා කියන්නේ. ඉතින් මේ සතියේ තියෙන සුපරීක්ෂකතාවය නැත්නම් සුවිශේෂී ගතිය තමයි ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගතිය. ශ්‍රද්ධාව ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ගාක් ෂටමායවි ගති වලින් පිරලා තියෙනවා. ශ්‍රද්ධාවන්තව පෙනී හිටින්න පුළුවන්. නමුත් ශාසන විනාශ කරන්න ආපු පෙරේතෙක් වෙන්න පුළුවන්. වීරිය තියෙන්නත් පුළුවන් අවිසිච්ච හිතක ප්‍රතිඵලයක් වශයෙන් සාදා එක සාධනීය වෙයිද නාස්තික වෙයිද කියන්න බෑ. සමාධිය කියලා එකක් තියෙන්න පුළුවන්. උගෝදෙනෙක් ඒක ඇබ්බැහි වෙලා ගත කරනවා. නමුත් ඒක මනසින්ම වාගත්ත විකාරයක් වෙන්නත් ඉඩ තියෙනවා. ප්‍රඥාව කියලා එකක් උගෝදෙනෙක් කරපින්නගෙන දඟලනවා. ඒ ප්‍රඥාව ෂට ප්‍රඥාවක් වෙන්න පුළුවන්. සතියේ අප්‍රමාදේ කවදාකවත් මේ සෝබනේ නැහැ. මවාපෑමක් නැහැ. ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගතිය නිසා මේ චේතෝ කීල වගේ වචනයක් දේශනා කරනකොට සිද්ධ වෙනවා කියනද යම් කිසි කෙනෙක් සත්‍යමත්ව ගත කරනවා නම් යම් කිසි කෙනෙක් අප්‍රමාදීව ගත කරනවා නම් එයා බුදුහාමුදුරගේ උපරිම ශ්‍රද්ධාව තියෙනවා ඇදහිල්ල තියෙනවා යම් කිසි කෙනෙක් සතියෙන් අප්‍රමාදීව ගත කරනවා නම් එයා සත්‍ය ධර්මයේ සියල්ලම දන්න කෙනෙක් වාගේ සත්‍ය ධර්මයේ අදහනවා යම් කිසි කෙනෙක් සතියෙන් අප්‍රමාදීව ගත කරනවා එයාම සංඝයා බවටපත් වෙනවා. එයාම ආර්ය සංඝයා බවටපත් වෙනවා ඒ චිත්තක්ෂණ. මේක හරි අමාරුයි විකුණ ගන්න මේ අදහස. කිසිම කෙනෙක් කැමති නැහැ මේ වර්තමාන මොහොතේ අප්‍රමාද වීම සතිමත් වීම හරහා ත්‍රිවිධ රත්නයේ කෙරේ උපරිම ශ්‍රද්ධාව පිහිටන අතර නිවන කියන්නේ මේකයි කියලා සතිය කියන්නේ මේකයි කියලා අප්‍රමාදේ මේකයි කියලා අද්විඳින්න පුළුවන් අත්දකින්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අස්පනා අපිට කියන්නේ ඉතින් මේක තමයි අපි හුවමාරු කර ගන්න ඕනේ sannivedanaya කර ගන්න ඕනේ ඒක ලේසි නිසා මම මේ මතු කරලා ගත්ත කියන එක නෙවෙයි ඒ වගේ මේ සංඝ ගුණයක් වශයෙන් පෙන්නකොට විතරක් මේක පෙන්විය යුතු කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ මේක කරගත්තොත් අනිවාර්යයෙන් මේක සංඝ ගුණයක් වඩත්පත් වෙනවා කෙනෙකුට ඕනම වෙලාවක සංඝයා බවටපත් වෙන්නත් ඉඩ තියෙනවා මොකද සතිය කියන එක වර්ණගන්නේ නැත්තම් තේරුම් කරලා දෙන්නේ අරමුණෙන් අරමුණට හිත ලූටලා lessලා පැන පැන යාමට කියන අසතිය කියලා. ගත්ත අරමුණේ හිත කිඳා බහිනවට කියනවා සතිය කියලා. ඒක නිසා සතිය වරණගනකොට පිලාපන ලක්ෂණය කියලා කියන අසතියට පොලාපයින් ගතිය. වතුරට ලබු කබලක් දැම්මොත්, පොරොප්ප කැලක් දැම්මොත්, ඍජුපොම් කැලක් දැමුවොත් ඒක පොළ පොළා වතුර උඩ තියෙන මිසක කවදාවත් බහින්නේ නැහැ. ඒක උලඟට එහෙ යනවා මෙහෙ යනවා හරිම චපලයි. නමුත් ගල් කැටයක් හරි යකඩ කැලක් හරි දැම්මොත් දාපු තැනම கிඳා බහිනවා. ජලකඳ සම්පූර්ණයෙන් කපාන ගිහිල්ලා අඩියට යනකම් ස්වභාවයෙන් නතර වෙන්නේ අන්න ඒ වගේ අපි මේ සතිය පිහිටවනකොට ආධුනිකයට බොහෝ අරමුණු අයින් කරලා එයාගේ හිතට පහසුකම් සලසලා දෙනවා ස්වභාවයෙන් මතුවෙන ප්‍රසිද්ධ ප්‍රකට ප්‍රත්‍යක්ෂණය කළකි අරමුණක් තෝරාගෙන ඒ අරමුණේම ගත කරන්නයි කියන්නේ. ඉතින් යම් කිසි වෙලාවක සතිය උත්සාහ කරන කෙනා නැත්නම් සතිය වඩන කෙනා අප්‍රමාද වෙන්න උත්සාහ කරන කෙනා ඒතකන් එන්න ඕන කරන දානේ දීලා සිල් රැකලා ඒ කටයුතු කරලා උදාහරණයක් වශයෙන් පරියංකයකට ගියයි කියලා උපදේශයක් ලැබුණොත් එයා පරියංකයට ගිහිල්ලා කයේ හිතාමතා කරන සියලුම ක්‍රියා ශික්ෂාවක මාර්ගෙන් නැත කරන. දුස්සීල නැත කරනවා නෙවෙයි සීලම ක්‍රියා නැත කරනවා. ඊට පස්සේ වචනයෙන් සිද්ධ වෙන්න පුළුවන් වාග් දුස්චරිත විතරක් නෙවෙයි වචනේ සීලසියක් නැත කරනවා. නැත කරලා හිත දිහා බලනවා. එහෙම නැත්නම් කය හොල්ලන්නේ නැතුව ඉඳලා වචනේ හොල්ලන්නේ නැතුව තියලා මොකද වෙන්නේ කියලා බලනවා. ඉතින් මේකට තමයි අපි කියන්නේ මේ සතියට ලෑස්ති වෙනවා සතියට සූදානම් වෙනවා නැත්නම් සතිය වඩනවා අප්‍රමාද වෙන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ඒක නිසා අපි භාවනා කරනවා කියනකොට මේ සරුවචනන්සේ වැඩ ඉන චිත්ත රූපය අපි හිතට ගන්න. හැබැයි මේක හොඳට මතක තියාගන්න මේ චිත්ත රූපයේ භාවනාවේ ආරම්භයේදී පමණයි එන්නේ. පහු වෙනකොට මේ වාඩි වෙලාම ඉන්න ඕන කමක් නැහැ. නමුත් ආරම්භයේදී සරුවචනන්සේ පවා අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකම් කියන වචනේ යොදලා තියෙනවා. පළඟ බඳ වාඩි වෙනවා. ඒ මොකද අර බොහෝ අරමුණු පැමිණීම කායික වශයෙන් සහ වාචසික වශයෙන් නතර කිරීමට නැත්නම් කායික ශික්ෂාවක් වාචසික ශික්ෂාවක් ඇතිකරනද මේ පර්යංකය කියන ඉරියව්ව හොඳ බව දැනගන්න සරුවචන්නාංශයට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පිටුම් පුරන්න සිද්ධ වුණා. පරිේශන කරන්න සිද්ධ වුණා. ඒක ඉතින් තනි වචනෙන් කිව්වට මෙච්චර කාලයක් පෙරම් පොරලා තමයි මේ වචනේ කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක සද්ධාවෙන් ගෞරවයෙන් බාර ගන්නවා බුදුහාමුදුර කරලා බලලා කියන්නේ. දැන් යෝගාවචරයටත් කල්පනා කරන්න මගේ මේ භාවනා අදහසෙන් සති අදහසෙන් අප්‍රමාද අදහසෙන් එක චිත්තක්ෂණයක් වාඩි වෙලා ඉන්න හිතුණා කියලා පුළුවන් වුණයි කියලා ඉඩක් හම්බුණයි කියලා ඊට අර සරුවචනාංශ කරපර සාරා සංඛ්‍ය කල්පලක්ෂයක ආර්ය පරිශ්‍රයෙන්ට අපි කරන පුංචි ගෞරවයක් තමයි මේ සතිය පිහිටවන අදහසෙන් වාඩි වෙන්නේ. අප්‍රමාද වීම අදහසෙන් වාඩි වෙනවා. ඉතින් ඒක විදියකට බුදුහාමරට කරන ගෞරවයක්. ඒක විදියකට සති ධර්මයට කරන ගෞරවයක්. අනිත් පැත්තෙන් තමයි නිබීම සංඝයා බවටපත් වෙනවා. සංසාරේ බය නිසා අපි සියලු වැඩ බහා තබලා මේ සතිය පිහිටීමේ අදහසෙන් අපි ඉරියව්වෙන් පූජාවක් පවත්වනවා. හරියට ඒක කියනවා මේක විස්තර කරන්න කියලා සුද්දා කියනවා අපි පොඩි කාලේ අම්මලා තාත්තලා පවුල් කද්දී අපි සෙල්ලම් ගෙවල් හදලා එක්කෙනෙක් අම්මා කියන එක්කෙනෙක් තාත්තා කියන ඉතින් අප්පච්චිගේ සපත්තු සරේපු දාගෙන අම්මගේ සාරිය ඇඳගෙන එක්කෙනෙක් අම්මා වෙනවා තාත්තා වෙනවා නංගි වෙනවා මල්ලි වෙනවා ඉතින් අර ඉස්සරහට කොහොමඩක්වත් ඕක බර ගෙඩියන්න වෙනකොට සෙල්ලම්පත් වෙනකොට ඒ හැසිරීමක් තියෙනවනේ අපි ගාව මේ අම්මා තාත්තා කියලා ඒ වගේ මේ බුදුහාමුදුරෝ ගහක් මුල වාරිලා බුදු වෙන වෙලාවේදී හිටියේ යම් ඉරියව්වකද අපි ඒ ඉරියව්වේ ඉන්න බලනවා හරියට සෙල්ලම්පත් වෙන පොඩි දරුවා වගේ. හැබැයි මේක සෙල්ලමක් නෙමෙයි. මේක සෙල්ලමක් නෙමෙයි. ඒකත් මහ වටිනා ආර්ය පරිශ්‍රණයක්. මේකත් බුදුහාමුදුරගේ තියෙන සද්ධාවක්. මේකත් සද්ධර්මයේ ක්‍රියාවත් කිරීමක්. මේකත් සංඝයා ගරු කිරීමක් තමයි සංඝයා බාටපත් වීම. එහෙම බලාන ඉන්නකොට දැන් මෙතන අදහස තියෙන්නේ අත්ෙන් අත්තට පයින් කුරුල්ලා වගේ තෙමිල නැහින හිත එක අරමුණක කොච්චර වෙලා තියන්න පුළුවන්ද කියලා බලන එකයි මේ සතිය. එහෙම නැත්නම් මේ අප්‍රමාදයේ කියන එකේ අපට බුදුහාමුදුරුවෝ දීලා තියෙන ප්‍රතිපදා. එහෙම නැත්නම් අපි කරන පරිශ්‍රණය. ඉතින් ඒ නිසා පළවෙනිම දේ තමයි බොහෝ අරමුණු එන්න පුළුවන් වාතාවරණයෙන් හිත අයින් කරලා පරිවේශනාගාර මට්ටමට හිත ගේන්න ඕන. ගෙනලා අඩුම අරමුණු ප්‍රමාණයක් නැත්තම් කියනවනම් හිතට එන අරමුණු විතරයි. කය හොල්ලන්න යන්න එපා චේතනාපූර්වකව. වචන බින්දින්න යන්න එපා චේතනාපූර්වකව බලාගෙන ඉන්න මොකාද එන්නේ කියලා. ඉතින් අපි පසුගිය දවස් දෙකේ ධර්මදේශනා සහ ධර්ම සාකච්ඡාවලදී මතු කරගත්ත විදිහට ඒ විදිහට අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියන විදිහට අපි විවේක තැනකට ගිහිල්ලා එහෙම නැත්නම් ඒ හා සමාන අදහස් ඇති පිරිසක් ඉන්න තැනකට ගිහිල්ලා ඒකට ශුඤ්ඤාගාරය කියලා කියනවා. වාඩි වෙලා අපි මු르දු විදිහට අත් දෙක වහගෙන දැන් මේකේ මොකාද මේ ලබ්බේතෝ විලේ වාගේ වෙන්නේ මොකද්ද කියලා බලන්න හිටියොත් වැඩි හිටියෙක් බාලයෙකුට කියන්න වගේ කර කියත හැකි තමන් ඉන්නා බවට එක සංඥාවක් තියෙනවා. මම මැරිලා නැහැ. මට නිින්ද ගිහිල්ලා නැහැ. මට ක්ලාන්ත වෙලා නැහැ. තව සංඥාවක් තියෙනවා මේ පරිවෘත්තීය ක්‍රියා. අපේ ඉච්ඡානුක අනිච්ඡානුක පේශින් කියන දෙපාර්ශ්වයේම සිදුවෙන සමහරට අනිච්ඡානුක පේශින් බහුලව සිදුවෙන මේ හෘදේ වස්තුව ගෑවෙනවා. හුස්ම ගන්නවා. පිම්බෙනවා හැකිලෙනවා බඩ. කෙස් වැවෙනවා. දත් වැවෙනවා. හැම රැලි වැටෙනවා. මේ වැඩ ගොඩාක් මේ කියනවා. එකක් කියත හැකියි. ඒ මොකක්ද අර කයත් වචනයත් නතර කරා වගේ අපි මේ හිත දිහා මේ වැඩ වෙන එක දිහා හිතාමතා කරන්න නැතුව චේතන නැතුව බලාන හිටියොත් බලාන ඉන්න පුළුවන් නම් ඔය කිසිම වැඩකට මම අවශ්‍ය නැහැ. හුස්ම ගන්න මම අවශ්‍ය නැහැ. හෘදවත්ව ගැහෙන්න මම අවශ්‍ය නැහැ. කෙස් වෙවෙන්න මම අවශ්‍ය නැහැ. දත්ත වෙන්න මම අවශ්‍ය නැහැ. ඒවල කිසිම ප්‍රශ්නයක් නැතුව සිටිනවා. මේක වන වෙන්නේ මම මේ කරන්න ගියොත් තමයි. මේ ලස්සනට ස්වභාවයෙන් සිද්ධ වෙන දේ මම මේක කරන්න ඕන කියපු ගමන් වැඩේ ජෝම්බාස්. එතනින් යහට මොකක් කතා කරලා ගන්න දෙයක් නැහැ. කවදද අපිට පුළුවන් වෙන්නේ මේ ස්වභාව සිද්ධ මේ ජීවිතේට යන්න ඇරලා සතියේ නාමේ බුදුන්ගේ නාමේ ධර්මේ නාමේ සංඝයාගේ නාමේ මේක දේශ ඇස්සැත්තේ නමුත් අන්ධයෙකු වගේ බලන් ඉන්න පුළුවන් නම් මේක දේශ කන් ඇත්තේ නමුත් බීරෙකු දෙය අහගෙන ඉන්න පුළුවන් නම් මේක දැනීම ඇත්තේ නමුත් මූඩෙක් වාගේ නහය වැඩ කරන්නේත් නැහැ දිව වැඩ කරන්නේත් නැහැ කාය වැඩ කරන්නේත් වගේ මේක දිහා බලන්න පුළුවන් නම් මනසක් නැහැ අමු මැට්ටක් අමු අමු මෝලා මේක බලන්න පුළුවන් ඔබ තමයි භාවනා කියන්නේ කාටවත් බෑ ඒ අර තමන්ගේ තියෙන බලපුලුවන් කාරකම් ටික නතර කරගන්න. ඒව තමයි චේතෝ කීල. හිතේ කෙලස්, හිතේ කසට, අසතිය, ප්‍රමාදේ කියලා කියන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට අර කය වචන දෙක හික්මවා ගන්න අපි සීලේ යම් ආකාරයකින් ක්‍රියාවත් කරන්නසේ එහෙම හිත තැම්පත් කර නැත්නම් කය තැම්පත් කරලා ඉරියව්ව ගිහිලා මේක දේශ වෙන ඔක්කොම දේ වෙන්න ඇරලා ඇඟිලි ගැහිමකින් තොරව ප්‍රතික්‍රියාවකින් තොරව මේක මගේ කියා ගන්න නැතුව මේ සිදුවෙන දේ බැලුවනම් ඉතින් රහතන් වහන්සේ කියන්නේ ඕකට තමයි. කාටවත් කරන්න බෑ. ඉතින් මේකට හික්මීම කියනවා. මේකට කියන්නේ මනස හික්මීම කියලා. උඹ සුම්ම ඉරි කියලා දෙමලෙන් කියන්නේ නික්කා හිටපන්. නික්කන් ඉන්න බෑ අම මුත්ත කිව්ව. කවදාවත් බෑ. එක්කෝ අතපය හොල්ලන්න ඕන. එක්කෝ කට හොල්ලන්න. එහෙම නැත්නම් හිත කච කච ගන්න. හිත කියනවා මේක මෙහෙම කරන්න ඕනේ අර කාවනම් හොඳයි මේ කාවනම් හොඳයි කියලා. එතකොට අර ස්වභාවයෙන් සිදුවෙන කිසිම දෙයකට ඉඩ දෙන්නේ නැති අම්මන්න තකතිරු මරි මෝඩකම් වලට කියනවා තණ්හා මාන දිට්ඨිය. අපි තෘෂ්ණාව නිසා අරක මේක අපේක්ෂා කරනවා. ඒ නැත්නම් මනින්න හදන මේක සමතද විපස්සනාද මේක ඉදිරියට යනවද පස්සට යනවද කියලා මේක අනුන්ගේ හරක් ගණන් කරන්නේ මේ. තමන්ගේ හරක් නෙමෙයි මේ. මම හදන්න හදනවා මේ මේක මගේ එනතම මම කෙරුමා කියලා හිතනවා. මම තමයි මේ කරන්නේ කියලා. ඉතින් අටුවාචාන් වහන්සලා කියනවා එහෙම පැයක් බලන් ඉන්නයි කියලා දෙකක් බලන් කියලා මේකේ කාරකයක් නැහැ. නේවාසිකයක් නැහැ. විදායකයක් නැහැ. මේ ධර්මයක් වැඩ කරනවා. චිත්ත නියාමයක් වැඩ කරනවා. ධර්ම නියාමයක් වැඩ කරනවා. ඒ සුද්ධ ධර්මය, චේතෝ කියලා නැති ධර්මය. එහෙම නැත්නම් හිතේ කසට නැති ධර්මය, හිතේ කෙලෙස් නැති ධර්මය පොඩි දරුවටත් ගන්න පුළුවන්. ගෑණීටත් ගතයි, පිරිමියටත් ගතයි, පැවිද්දටත් ගතයි, උපවිද්දටත් ගතයි, පව් කරපේ කාටත් ගතයි, පින් කරපේ කාටත් ගතයි. ඉතින් මේකට හරි අප්සෙට් පින් කරන කට්ටිය මේක අපිට විතරක් මේක බුද්ධියට සින්න වෙන්න ඕනේ. පව් කරප කට්ටියට මේක පේන්න බෑ කියලා ඒගොල්ලෝ එහෙම හිතන එක විතර පව්කාරයක් ලෝකේ පව්කාරයක් ලෝකේ ඇත්තෙම නැහැ. මේකට manussකම කියලා කියන්නේ. ඔය අනම්මනම් බයිලා කතා කරන එකෙක් ගාවත් මනුස්සකම නැහැ. මිනිස්සෙක් බාට පෙට්ටෙන දිනේ අපි අර කයේ අම්මා කාට සුදු රෙද්දකින් පොරෝලා සුදු කිරිවැණියෙන් හරි නාවලා තැම්පත් කරා වගේ ඉබ්බෙක් දාලා හරි කමන්නේ මේ කච කච ගන්න කට නතර කරා වගේ මේ හිත විතරක් ක්‍රියාවත් කරන තු පේන දේ දිහා බලන්න හිටපන් ඕක කරන්න මොනම සුදුසුකමක්වත් ඕනේ මොනම ත්‍රිපිටකයක්වත් ඉගෙන ගන්න ඕනේ නැහැ ඕක කරන්න මොනම මූලික සුසුකමක්වත් ඕනේ අපි අම්මගේ බොක්කෙන් එළියට එනකොටම ওই ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ ඕක. හැබැයි ඒ චිත්තක්ෂණය විතරයි ඕක තියෙන්නේ. ඉපදිලා පොඩි වේලාවකින් අපි පටන් අර ගන්නවා අම්මත් එක්ක සම්බන්ධය පවත්වන්න අවුරුදු 6කට පස්සේ පටන් අර ගන්නවා ලෝකයේත් එක්ක සම්බන්ධකම පවත්වන්න වැඩි විපත් වුණාට පස්සේ පටන් ගන්නවා තව එකක් එක්ක සම්බන්ධය පවත්වන්න දැන් එව්ව ලොකු වෙලා අර එළියට එනකොටම තිබුණු ඒ චේතෝඛිල නැති తত্ত্বය අපිට ය아가න්න බැරි තනක් බවට ඈත තියෙන දෙයක් වඩපත් වෙලා තියෙනවා. ඒක නිසා සරුවචනාංශයේ එක සූත්‍රයක සඳහන් කරනවා. ඒ බිහිවෙච්ච ගමන් දරුවා ළඟ කිසිම කෙලෙසයක් නැහැ. නමුත් ඌට ඇති වැඩක් නැහැ ඌ ඒක දන්නේ පොඩ්ඩක් හිතලා කල්පනා කරන්න ඌට කිසිම සමාදානයක් නැහැ කෝ දන්නේ නැහැ. රහතන් වහන්සේ කෙලෙස් කඳක් කරා ගිහිල්ලා කෙලෙස් නැති තැනට ගියාට පස්සේ උන්වහන්සේ දන්නවා මොන්න තරම් ලන්දක් කපාගෙනද මම මෙතෙන්ට ආවේ අනේ ඒක කවුරුත් කරපු දෙයක් නෙවෙයි කියලා උන්වහන්සේ පුදුම සතුටක ඉන්නවා මමත් බුදුන් දැක්කේ නැත්තම් මටත් ධර්මේ නැත්තම් මට සංඝයා පාටපත් වෙන්න නැත්තම් මමත් අසුචියක ඉන්න අසුචි බණුවෙක් වාගේ. ඒ කපාගෙන ගිය යෑම වචනකින් කියා ගන්න බෑ. යෝගාවචරයට තියෙන තමන් සාපේක්ෂව මේ වෙනකොට කපපු ටික සමාදන් වෙන්න බැරි නම් උන්ද කක්ක තමයි. මේ වෙනකොට තමන් කපලා තියෙන චේතෝ කීල හිතේ කතට හිතේ කෙලස් ප්‍රමාණය මෙච්චරයි කියලා දන්නේ නැත්නම් යක් කරන්නෙම පව් සමාදන් වෙන එක තමයි. ඒක නිසා තීරුම් අරගන්න ඕනේ මේ ඉඳ ගන්න එකත් දුන්න කරන ගෞරවයක්. කතා නොකරන එකත් බුද්ධ ධම්ම සංගීකර කරන ගෞරවයක්. යම් දවසක අප්‍රමාදයට උදව් වෙලා සතියට හේතු වෙලා මතුවෙන යම්ම වූ අරමුණක් ප්‍රතික්‍රියා නොකර වර්ග ભેදයකින් තොරව තාරාතිරමක් බලන්නේ නැතුව එන දේ එන හැටියට දැක් ගන්න පුළුවන් තරමට ගියා නම් එයාට තේරෙන පටන් ගන්නවා ඒ චිත්තක්ෂණයේ ওই මහරහතන් වහන්සේගුට තියෙන්න ඕනේ පින මගේ ළඟ තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ ඊගාව චිත්තක්ෂණ මේක විශ්වාස කරන්න බෑ. යන්න පුළුවන් චිත්තක්ෂණයට යන්න පුළුවන් හැබැයි ඊගා චිත්තක්ෂණ මොනවද කියන්න බෑ ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයට තේරෙනවා නම් මේ බුදුන් අදහනවා ධර්මය අදහනවා සංඝයා වෙනවයි කියලා කියන්නේ මේ ඉස්සෝදානාල හරි කමන්නේ එහෙම නැත්නම් වැසිකිළියක වාඩි වෙලා ඉන්න හරි වෙලාවක හරි කමන්නේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක දන්නවනම් ඒක නිවනයි ඒකේ නෑ ඒ ඒ හිතේ මොනම චේතෝ කීලයක්වත් නෑ කෙලේශයක්වත් නෑ අනේ ඉතින් සමාදම් වෙන්න මොනෝ කරන්නේ සමාදන් වෙන්නේ නැත්නම් ඒ මනසයි ඉතින් ඒක ගැන පශ්චාත්තාප වෙවි ඉනවා. සංඝයා කියලා කියන්නේ ආර්ය සංඝයා කියලා කියන්නේ එයා නිතරම සතුටෙන් ජීවත් වෙන්නේ මම මේ සීල දේ කරන්නේ ලාභයට සත්කාරට සම්මාන සිලෝකෙට නෙවෙයි බුදුහාමරණ පූජාවක් පිණිසයි ඒ නිසා ඉන්නේ කොතනද මොකද කරන්නේ ඒ කරන දේ මුළු හදින් කරනවා එහෙම එක චිත්තක්ෂණයක් ලැබුණත් ඒක මටත් වැඩිය බුදුහාමරණ පූජාවක් මටත් වැඩි ධර්මයෙන් කරන පූජාවක් මටත් වැඩිය සංඝයාට කරන පූජාවක් කියලා අර විදිහට ඉඳගත්තට පස්සේ දැන මම ඉන්නවා කියන මැරිලා නෑ නිින්ද ගිහලා නෑ ක්ලාන්ත වෙලා නෑ කියන ඒ බව ඒකට බහ ඒකට භාවය කියලා උකට කියනවා ස්වභාවයක් එහෙම තියෙනවා ඕනම වෙලාවට තමයි ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන් මම මැරිලා නැද්ද කියලා ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන් මට නිින්ද ගිහලා නැද්ද කියලා ප්‍රත්‍යක්ෂණය කළ දැනගන්න පුළුවන් මට ක්ලාන්ත වෙලා නැද්ද සීයේ තියෙනවද නැද්ද කියලා. ඒ අතරමැද පරිවෘත්තීය ක්‍රියා නිසා ඇතිවෙන තරංග වගේක් තියෙනවා. ඒ තරංග සමහරට වායෝ ධාතුව නිසා, තේජෝ ධාතුව නිසා, පාඨවි ආපෝ වශයෙන් ඇති වෙනයි කියලා බුදුරජාණන්සේගේ පරිශ්‍රණයක උත්කෘෂ්ඨම ඵලයක් තමයි ආදුනිකයට අල්ලන්න පුළුවන් පායෝ ධාතුව කියන එක. කම්පන චංචල ඒ නිසා කියනවා මොකක් හරි කම්පනයක් මොනවා හරි චංචලයක් මොනවා හරි ක්‍රියාකාරකමක් තියෙනවනේ ඒක ස්වභාව සිද්ධද කියලා බලන්න හිතින්ම වාගත දෙයක් නෙවෙයි. ඒක දකිනවා මුළු හදින්ම. දෝතිම. ඕකට කියනවා සතිය කියලා. අරකෙන් මේකෙන් අරක වියම් මේක නොවියම් මේක උනා හොඳ නැහැ. ඒ මොනක්වත් අර්ථකතන ඕනෙත් නැහැ. විස්තර ප්‍රචාර ඕනෙත් නැහැ. වෙනදී බලන්න ඉන්නවනම් අපි කියනවා ඒ අරමුණට යා හිත නැංවයි කියලා. ඒ මතු වෙනදී සොයන් සිද්ධ දේ. මේන මේක කරන්න බැරි කෙනෙක් නෑ. නමුත් කවදාකවත් හිතන්නේ මේක උත්කෘෂ්ඨම කුසලයේ කියලා. කවදාවත් හිතන්නේ ඔක්කොටම ඕනලා තියෙන දඹදිව ගියා නම් උත්කෘෂ්ඨ කුසලයේ කියලා. එහෙම නැත්නම් මේ කටින පිංකම කෙරුවා නම් උත්කෘෂ්ඨ කුසලයේ කියලා. ඉතින් අටපිරි කරක් පූජා කරා නම් උත්කෘෂ්ඨ කුසලයේ කියලා. මේක තන්නේ කර බිස්නස් එකක් යන්නේ මෙතන. මේ මිනිස්යාගේ තියෙන සද්ධාව විකුණන කන බිස්නස් එකක් තියෙන. බුදුජානක කිසිම තැනක ඉඩ තියලා නැහැ. ඉඩ තියලා තියෙනවා නම් තියෙන අපි බුදුන් ධම්ම සංඝා දහන් නැතුව මේ අනම්මනම් බිස්නස් වලට අපි මේ අතහිත දෙනකොට අපි කරන්නේ චේතෝ කීල හිතේ කෙලස් හිතේ කසට තවත් හිතේ කසට වඩන මනුස්සයෙකුට උදව් කරනවා. ඒ නිසා සතිපට්ඨානේ වඩන්න කියලා එක චිත්තක්ෂණයක් අර ඉඳලා ඒ මනුස්සයා දන්නවනම් මුළු සංසාරෙම කරපු සියලු පිනුත් හරි මේකත් හරි ඒ නිසා මම කියනවා උපන්දාසිට කරපු වව් නැත සතිය පිහිටපු ඒ ක්ෂණේ වරක් වෙන්තොත් කැලේ නෙවෙයි සතිය පිහිටපු ඒ ක්ෂණේ නෑ මේක අදාහ ගන්න බැරි නිසා මට මෙච්චර මේ කතා කරන්න වෙලා තියෙන්නේ බැරි නිසා නෙවෙයි බැරි නිසා නෙවෙයි මේකට පුළුවන් නමුත් කවුරක්වත් හිතන්නේ ඒක එච්චර මේ චේතෝ කියලා කපන තැන. එහෙම නැත්නම් උත්කෘෂ්ඨම කුසලයේ මේකයි කියලා පිළිගන්නේ නැහැ. ඒ මොකද අපි බෞද්ධයෝ වෙච්ච නිසා. බෞද්ධ නොවුනා නම් මේක ලේසියෙන් පිළිගන්න ඉඩ තිබුණා. ඒ මොකද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. යම් චිත්තක්ෂණයක මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒ චිත්තක්ෂණේ කවදාකවත් රාගයක් එන්නේ නැහැ. ඉඳගෙන ඉන්නවා කියලා දැනගත්තට රාගය එන්නේ නැහැ නේ. මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා දැනගත්තොත් ද්වේෂයක් එන්නේ නැහැ. මම ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉනකොට හිටගෙන ඉන්නවා කිව්වොත් මෝහේ. ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්නවා දන්නවනේ මෝහෙත් නැහැ. ඉතින් හොඳටම සුද්ධයිනේ. ඔය සංසාරයක් පුරාගෙන ආපු ඒ කෙලෙස් කසට තුනම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි පරහක් තියෙනවා. පොඩි දත යුත්තක් තියෙනවා. පොඩි මාරපාශයක් තියෙනවා. මොකද්ද? චිත්තක් නික්ලේශී චිත්තක්ෂණයට ඒ චිත්තක්ෂණේ නික්ලේශී බව දැනගන්න බෑ. ඒක කියනවා කඩුවේ ධාරයට ඒ කඩුවේ ධාරේ කපන්න බෑ. ඇහැට Tamange ඇහැ බලා ගන්න බෑ. ඇඟිලි පිටරේට ඇඟිලි පිටරේ අල්ලන්න බෑ. ඒක තව ඇඟිලි පිටරකින් අල්ලන්න ඕනේ. ඒ නිසා යම් චිත්තක්ෂණයක අපේ හිතේ කෙලෙස් නැති සතිය පිහිටපු අප්‍රමාද චිත්තක්ෂණයක් ආවනම් ඒ අප්‍රමාද චිත්තක්ෂණය දන්නේ නෑ මම නික්ලේශී කියලා. ඒක තේරුම් ගන්න නම් ඒ අප්‍රමාද චිත්තක්ෂණයේ යායට යන්න ඕනේ. එකට පස්සේ එක් ගන්න වීතියක් විදියට ඊට පස්සේ ඒ ඒ යායේ චිත්තක්ෂණ වීදියම දිහා බලලා අන්වේ ඥානකින් ණය විපස්සනාවකින් ආකාර පරිවිතක්යෙන් දැනගන්න පුළුවන් මේ කාලේ පුරාම මගේ හිත තිබුණේ අසවල් අරමුණේ ඉඳගෙන ඉන්න භාවේ නැත්නම් ආස්වාද ප්‍රසවාසී ඉතින් මේ ආස්වාසේ දැක්කයි කියලා රාගයක් එන්නේත් නැහැ ආස්වාසිය බලවක ද්වේෂයක් එන්නේ නැහැ ආස්වාසිය ආස්වාසිය ප්‍රස්වාසිය නෙවෙයි කියලා දන්නවනම් මොහෙත් නැහැ ඉතින් මේක දිගට තිබිලා තියෙනවානේ එතකොට මේ පැවතිච්ච චිත්ත වීදියේ රාග ద్వේෂ මොහ ප්‍රධාන කරගත්ත මේ චේතෝ කීල නැති බව ඒ කෙනාමයි දන්නේ ආයේ මේ කමඨං සුද්ධ කරන එක නදන්නේ තමමයි දන්නේ. ඒකට කියනවා ප්‍රත්‍යක්ෂණය. ඒකට කියනවා උරගා බැලීම කියලා. ඒක තමයි අත්තතා බල්ල බාර ගන්නයි කියලා බුදුරජාණන් කියන්නේ ඒහි පස්සිකෝ ඇවිල්ලා කරලා බලන්න. පච්චත්තං විද්‍යාපෝ විඤ්ඤෝහි ඥානවන්තයා විසින් ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්. මෙන්න මේ පණිවිඩය දුන්නාම අපි දවස් 6ක් නෙවෙයි අවුරුදු 6කට පාඩු මේ පණිවිඩය ගත්තා නම් ඒ චිත්තක්ෂණයෙන් ගන්න පුළුවන්. හොඳ කුශාග්‍ර බුද්ධිමත් වුණ චිත්තක්ෂණයෙන් ගන්න පුළුවන්. අවුරුදු 6ක් කෙරුවා පාඩුවක් නැහැ. යම් චිත්තක්ෂණයක Taman එළඹ සිටි සීයෙන් අප්‍රමාදීව සතිමත්ව ඉඳලා වැටහෙන දේ පිළිබඳ හොඳට සීයේ හිටිනවා මේමයි වෙන්නේ කියලා ඒක හැරිලා බලන්න ඕන හැරිලා බලන්න පේනවා මේ විස්තර විකාර කොච්චර තිබුණත් ඒව පිළිබඳ රාගයක්වත් ද්වේෂයක්වත් මෝහයක්වත් චේතෝ කීලවත් කසටවත් කෙලෙස්වත් නැහැ කියලා ඒ තීරුම් ගන්නකොට එන මේ සතුට ඒ තීරුම් ගන්නකොට එන ප්‍රමෝදය බුදුරජාණන්සේ නොමිලේ දෙන්නේ ඒකයි කියන්නේ ලද්දා මුදානි බුතින් බුද්ධමානා අපිට මේ නොමිලේ ලැබෙන්නා වූ මේ සතුට දෙන්නයි බුදු කෙනෙක් ලෝකෙට පහළලා තින නමුත් අපි බුදුන් කියලා අඳුනගෙන හිටියේ කවුද මෙතෙක් කාලේ ධර්මයේ කියලා අපි හිතාගෙන ඉන්නේ මොකද්ද මෙතෙක් කාලේ සංඝයා කියලා හිතාහිට මොකද්ද මෙතෙක් කාලේ දැන් තමනුත් මේ සංඝ ගණයට ඇතුල් වෙලා තියෙන චිත්තක්ෂණ මට්ටමේ දැන් ඔබ දන්න දහංගටයක් දාලා දන්න උපක්‍රමයක් දාලා ක්‍රමවිදි සහ විදි දාලා මේ චිත්තක්ෂණ දෙකක් කරගනි තුනක් කරගනි. ඔන්න ඕකට කියන සාමාන්‍ය බුද්ධිය කියලා. මේක අඳුනගත්තට පස්සේ සතිය කියන්නේ මේකයි කියලා, අප්‍රමාදී කියලා මේකයි කියලා, වර්තමානට හිත එළඹුලා කියන්නේ මේකයි කියලා තේරුම් ගත්තට පස්සේ ඒක ඊට කරලා බලලා ක්ෂණ මාත්‍ර වශයෙන් මේක තේරුම් ගත්ත කෙනා සියලු වැඩ බහා තබලා මේක දෙකක් කරන්න උත්සාහ කරනවා දෙක තුනක් කරන්න උත්සාහ කරන එකට භාවනා කරනවා කියන වඩනවා කියලා කියනවා ඉස්සල්ලාම අවශ්‍ය කරන ආශේවන ප්‍රත්‍ය මේක ඇසුරු කරලා බලන්න ඕනේ මම සියලු ධෛර්යය දාලා වාඩි වෙලා ඉඳගෙන ඉන්න බව දන්න චිත්තක්ෂණ කීයක් තියෙනවා ඊට අමතරව ඒක ඇතුලේ යන ඉහළ පහළ යන තරංගාකාරෝ වෙනන ආස්වාද ප්‍රසවාස කීයක් බලන්න පුළුවන් පිම්බීම ඇකිලිම කීයක් බලන්න පුළුවන්. එහෙම නැත්නම් තප්පර කීයක් ඉන්න පුළුවන්ද කියලා බලලා මේ ඉඳපු තප්පර ස්වල්පේ දිහා අපව හැරලා බලන්නම් ඉතින් ධර්ම ඥානයක් අවශ්‍යයි. චින්තාමේ අවශ්‍යයි. බැලුවට පස්සේ තමන්න තේරෙනවා නම් හැබැයි නේන මේ හිටපු කාලය තුල ඔය කියන රාගේ නැහැ. ද්වේෂේ නැහැ. මෝහේ නැහැ. කියලා තමන් මේක ප්‍රත්‍යක්ෂණය කරගන්නකොට බුදුන් ප්‍රත්‍යක්ෂ බුදුහාමුදුරෝ අවබෝධ කරපු කෙනෙක් උන්ද කියලා තියෙන්නේ කියන දේ කරලා කරන දේ කියලා ධර්මයක් දැන් මම ඒක ප්‍රත්‍යේ කුසල ඡන්දෙට දාලා තියෙන ඕ මට පේනවා කියනකොට අර ලයිට් වලක්පත් වෙනවා වගේ තේිනවනේ බුදුහාමරගේ ගුණේ ධර්මය කියන්නේ මොකද්ද කියලා තමන් මේ සංඝයා අතර ඉන්නේ කියන එක ආර්ය සංඝයා අතර ඉන්නේ ඒ චිත්තක් කියන්නේ නමුත් මේක දෙන්න අමාරුයි අපේ හිතේ තරම්ම කසඩ හිතක් තියෙන නොකෑමනා දහබදුරා පට්ටබඳුර හිතක් තියෙන්නේ මම කොහොමද සංඝයා වෙන්නේ මම කොහොමද ආර්ය වෙන්නේ මම මේ අසුචියක ඉන්න අසුචි පණුවෙක් නේද කියලා පුදුමාකාර විදිහට අපේ හිත බිම දාලා ڇප්ප කරලා පතුරු ගහලා ඒක තමයි ආගම විශ්ින් කරන්න පුළුවන් නිහිනම වැඩේ. කරලා තියෙන සදාචාරවාදී හරහා. මේ කරලා තියෙන සදාචාරවාදී හරහා. ඒ නිසා මේක පිළිබඳව ඊටම නිර්දය විදිහට චෝදනා කරපු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එයාගේ ජීවිතයේ අවසාන කාලේ ලියලා තියෙනවා මේ ශිෂ්ටාචාර වෙච්ච නිසායි මනුස්සය මේ විඳවන්නේ කියලා. අපි විශිෂ්ට සමාජයකට පෙන්වන්න හදනවා. ශිෂ්ට සමාජයට ඕන විදියට ඒ ඒ කියන නාටකම් නටන්න හදනවා. ඒක නිසා කවදාකවත් නැති දෙයක් සීලයක් වඩපත් කරන ඒ සීලෙ කැඩුනයි කියලා හදෙන පැත්තට යන සතුටු වෙන්න සීලෙ හොඳයි. ඒක තමයි බුදුහාමර කියපු සීලෙ. අපි තියෙන්නේ සීල්පද ගොඩාක් ගන්නවා නිකන් දෙන හින්දා. කැඩුනට පස්සේ ඉතින් කෑ ගහනවා. අනේ අර සීල්පදේ කැඩුනා මමත් කැඩුවා, අරයත් කැඩුවා, පුතත් කැඩුවා, දුවත් කැඩුවා කියලා ඒ හැම එකෙක් කඩන එකම සමාදන් වෙලා පවුල් කනවයි කියලා කියන්නේ පවුලේ හැම එකාගෙම පව් සමාදන් වෙන්නේ. ඒක අයින් කරන්න පුළුවන් එක චිත්තක්ෂණ බවුලේ මොක හරි කවන්නේ. එක චිත්තක්ෂණයක ඉඳලා අනේ මේ සතියෙන් හිටපු චිත්තක්ෂණ ඔය රාග ద్వේෂ මොහ නැහැ. ඒක මට ඕනම වෙලාවක නැවසරයක් කරත හැකි. ඕනම එකට කියන්න පුළුවන්. උඹත් කරලා බලපන් උඹටත් පච්චත්තම් වේිතබ්බෝ විඤ්ඤෝහි. ඒ වගේම ඒක නොනැත්තට ගෝචර වෙන දෙයක්. මේකට සංඝයා කියන්නේ. මේක තමයි ආර්ය සංඝයා නැත්තම් ඝණය සංඝ ඝණය කියලා කියන්නේ ඉතින් එක්කෙනෙක් එක චිත්තක්ෂණයක මේකේ හිටියත් එයාට තේරෙනවා ඉතින් මේ සංඝයා අතර මේ වැඩේ කරන අය අපිට වැඩි වෙන්න පුළුවන් මටත් වැඩි වෙන්න පුළුවන් කියලා තේරෙනවා තවත් එහෙම කරන කෙනෙක් බුදුහාමරගේ දරුවෙක් බුදුහාමරගේ පුතෙක් බුදුහාමරගේ දුවක් කියලා අපේ නෑකම මේ ಜಾති අන්තරෝ පැතිරෙනවා බණ භාවනා කරන හැම කෙනෙක්ම මගේ නෑයෙක් බණ භාවනා කරන එකෙක්වත් නෑයෝ නෙවෙයි. මේකේ මගේ නෑයෝ සෑහෙන්න ඉන්නවා මේ කණ්ඩායම. බණ භාවනා කරන්නේ නැත්තම් එක් එක්කත් බුද්ධ ආගම කියලාවත් මම බාර ගන්න. ඉතින් මට බණිනව ඇති තමල්ලාට. මොකද කරන්නේ නැත්තම් මට ගැලවිලා ඉන්න හම්බ වෙන්නේ තම්බි කෙනෙක් හරි ගමන්නේ ඒක පැයකට හරි භාවනා කරනවා නම් මම ඈතකට ගිහලා සැලුට් එකක් හරි ගහනවා. අනේ මුන්ද මේ කරන දේ කරනවා. අපේ කට්ටිය කර තියාන කරගෙන හිටියට සංඝහටත් බැන බැන. කරන මිනිස්සු අඳුරන්නේත් නැහැ. ඒ මිනිසුන්ට චීන කන්නඩි දාලා වැරදි චෝදනා කරනවා. ඒත් එක මිනිස්සෙක් හරි කමන්නේ සතුන් මරමින් හරි කමන්නේ සමාවෙන්න මම මේම කිව්වට. හොරකම් කරමින් හරි කමන්නේ කාමීත්‍යචාරය කරමින් හරි කමන්නේ බොරු කේලම් හිස්සජන පරිසෝචන කරමින් හරි කමන්නේ මත්පැන් බීලා හරි කමන්නේ. මොකද ඒ වෙලාවට ඔක් කරන්න බෑ. මේක කරන්න ওই පහ අයින් කරන්න ඕන. මේ පහ අරකට එක්ක යන්නේ නැහැ. ඒ නිසා අපි පන්සිල් පද පහම සමාදන් වෙලා හිටියත් මේ සතියේට හිත නොයදනවා නම් මේ අපි හදා කරගත්ත මේ පිටිය ගියක් හදන්න නැත්තම් මොකටයි මේ යම් කිසි කෙනෙක් අර වැරදි වැඩ කරන ගමන් හරි කමන්නේ වරින් වර මේක උත්සාහ කළොත් මම මේක කිව්වම ඇති නැවත නැත්තත් මට කියන්න වෙනවා ඒක ගැන මම කනගාටුත් වෙනවා සත්තු හරි කමන්නේ මරන්න එක දිගට බුදුහාමුදුරු ළඟට එනවා එතකොට අඟුලි මාට වගේ අඟුලිමාල ගාවට ගිය වෙන මොන බින්ගමක්වත් කරව නිසා නෙවෙයි එක දිගට 1000ක් කැපුවා. කරන්න බෑ. ඔක පොඩි කෙනෙකුට කරන්න බෑ. ඒතර බුදුහාමුදුරුවෝ උගාවට ගිහිල්ලා කියලා දෙනවා. අපිට එකම දෙයක්වත් දිගට කරන්න බෑ. ඒ නිසා අපි හැමදාම මඩේ හිටපු ඉන්න වගේ අර හමුදුරු පස්සේ ටිකක් යනවා මේ කමටහන් ටිකක් වඩනවා අර දෙය කරනවා මේ දෙය කරනවා එක අරමුණක් දිගේ දිගට යන්න එක කාලසටහනක් දිගේ සතතාභ්‍යාසය කරන්න ඒක අරමුණක් එක ජීවත් වෙන්න බැරි නිසා ඉතින් අත්ෙන් අතර පයින් කුරුල්ල වගේ තෙමිලා නැහිනවා. අහිංසක පිරිසක් මම ඒක හොඳටම පිළිගන්නවා. නමුත් අපිට මේ සූත්‍ර දේශනා අසමි වන භවනා කරමින් වැඩමුළු වලට සම්බන්ධ වීමෙන් අපි කරන්න හදන මේ නන්නත්තර වෙච්ච ජීවිතය අපි පුළුවන් නම් යකඩයක් වගේ තියෙන නන්නත්තරේ අංශු සහිත ජීවිතේ කාන්දම් කැලක් වගේ එක දිහාට දිශාගත කරන්න ඕනෙම යකඩ කැලක් කාන්දම් කරතයි. එක කාන්දම් කැලක් කරන යකඩ දිගේ එක විදිහට අතුල්ලගෙන අතුල්ලගෙන ගියොත් කාන්දම් වෙනවා. සත්පුරුෂයෙක් ඇසුරු කරන්න එක දිගට සත්පුරුෂයා ගුණ Tamanට ආරෝපණය වෙන නිසා මේ සත්පුරුෂයන් ඇසුරු කිරීම බෝ වෙන ලෙඩක්. අපි මේ තරම්ම අසත්පුරුෂයන් ඇසුරු කරනවා. ඒ නිසා මේ අංජබජල් වෙලා තියෙන්නේ. මේ ඔළුව නෙමෙයි ක්‍රේල් වෙලා මේ කොණ්ඩේ නෙමෙයි ක්‍රේල් වෙලා තියෙන ඔළුව ක්‍රේල් වෙලා තියෙන මොලේ ක්‍රේල් වෙලා තියෙන ඒ තරම්ම දේවල් අහනවා මොකටද මන් දැන මම මේ වචනේ කියන්නේ මේ ජනමාධ්‍යමයි මේක කන්නේ ඉන්නම දෙන්නේ ලෝකේ තියෙන කුණු හරපල් ඔක්කොම ගෙනත් දානවා අපිටත් ඒක නැතුව බෑ මේ වගේ තැනකට ආපුවාම ජනමාධ්‍ය නැතිවීම කට්ටියට නිකම් කැමරට ලුණු ඇති වුණා වගේ පත්තරේ කියවන්නත් නැහැ ටෙලිවිෂන් එකකුත් නැහැ රේඩියෝ එකකුත් නැහැ දැන් ගෙදර ගිය ගමන් අර පත්‍ර සේරම අරගෙන අර කුණු ටික පොක්කට දාගෙන තමයි වැඩේ පටන් අරගන්නේ. මොකද චේතෝ කීල නැතුව අමාරු ජීවත් කසට ටික නැතුව කක්ක ටික නැතුව ජීවත් වෙන්න බෑ. ලොකු සාංශ ලියලා තියෙන පොතේ අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුයි කියනවා. අසලකටවත් ගන්න එපා. මේ වැඩේ යනවා නම් ඒ වැඩේ කරන්න එපා. දෙක කරන්න බෑ. ඒකයි මෙහි ඉනකොට හම්බෙන පින එක අරමුණක් ගන්න. දන්න මොකක් හරි ගමන්නේ. එයා ස්වභාවයෙන් මතුවෙන අරමුණක් බලලා මම මේකත් එක්ක ඉන්න වෙන එක නෙවෙයි. ඒකෙන් තමයි අපි මෝහේ නැති බව තේරුම් ගන්නේ ආස්වාසිනෝර ප්‍රස්වාසයේ නෙවෙයි. ප්‍රස්වාසිනෝට ආස්වාසයේ නෙවෙයි. ඇවිදිනකොට දන්නවා ඉඳගෙන නෙවෙයි. ඉඳගෙන දන්නවා ඇවිදිනවා නෙවෙයි. ඉතින් මේ බොහොම සරල දෙයක් මේකේ තියෙන්නේ. මේ ඇවිදිනකොට උසසන යවන තබන හොයණ්ඩයි ඉඳගෙන ඉන්නකොට වම ආසර් ප්‍රසස් මුල මැදක් හවෙන කියන උගක් විස්තර මූලිකම දේ තමන් කරන දේ පිළිබඳ ඇදහිල්ලෙන් ඒ දේෙන් පටන් ගත්තා නම් අර වවසට හම්බ වෙන එක බය වෙන දෙයක් නැහැ ඕනම තැනක පටලැවුනොත් ඕනම තැනක අංජබජල් වුනොත් ඕනම තැනක වික්ෂිප්ත වුනොත් අන්විහිත වුනොත් ඉරියව්වට හිත ගන්න පුළුවන් නම් ගොඩ මොකද මේ ඉරියව්ව කියන එක උප්පත්තියම අපිට ලැබිච්ච දෙයක් manussාත්මය කියන එක උප්පත්තියම ලැබිච්ච දෙයක්. ඒකට හිත ගන්න පුළුවන් නම් ඒ හැම චිත්තක්ෂණිකම සංඝ වෙනවා අපි. එවැනි චිත්තක්ෂණ සහිත අනෙක් සියලු දෙනත් එක්ක අපි බැඳෙනවා. කලබලයකදී සරණ යන්න තියෙන්නේ Tamange ඉරියව්ව. ඉරියව්ව සරණ යන කෙනාට හිතට Tamange කයට වෛර කරන්න බෑ. ඒක හොඳට නාවලා කාවලා පොළ තියාගෙන ඉන්නේ. මේ කාමෙට නෙවෙයි, බුල්ඩෝසරයකට නෙවෙයි, බරාදින්න නෙවෙයි. අරමුණු කරන්නේ. මේ මේ ලැබිච්ච මේ පින්බර මනුස්ස ජීවිතය කී දෙනෙක් කාලකන්ණි වශයෙන් හිතන්නේ නැද්ද කිම් මම ඔයගේ කාලකන්ණියෙක් නැහැ කියලා. ඉතින් උන්ට ඊට වැඩිය සාපයක් තියෙනවා. මෙච්චර මේ ලැබිච්ච වටිනා මනුස්ස ජීවිතේ මේ බුදුන් මෙහි දිදුල දිදුල ඉන්නවා. ධර්මයේ කහ කැල දෙකට කැඩුවගේ ධර්මයෙන් තියෙනවා. සංඝයා වහන්සේලා වශයෙන් වැඩ කරන පිරිසකුත් තියෙනවා. මට තමයි මමනොත් ඒක ඇතුලේ. ඒ වුණත් ඉඳගෙන අර නොලැබිච්ච මොන හරි එකකට පශ්චාත්තාප වෙනකොට බුදුහාමරණ කරන දෙයක්වත් නැහැ. ධර්මෙන කරන දෙයක්වත් නැහැ. තමන්ගේ සංගකමට කරන දෙයක්වත් නැහැ. නමුත් එක චිත්තක්ෂණයක් හෝ මේ සතිය වඩනවනම් ඒකට පොඩි දරුවෙක් වගේ උපදිච්ච ගම පොඩි දරුවෙගේ චේතෝ කියලා නැතුණාට මට දන්නේ නැති නිසා එයාට ආනිසංස නැහැ වගේ ඒ සතිය වඩන වෙලාවේදී මේක සතිය බව දන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් බනහන්න ඕනේ. ඉතින් නැවත නැවත බලන්න ඕනේ සතිය වඩන්නත් ඕනේ. මම සතියේ ඉන්න බව දැනගන්නත් ඕන. ඒක තව කාගෙන්වත් අහන්න යන්න බෑ. කේන්දර බල්ලා කරන්න බෑ මේක. භාවනා කර කර ඉන්නකොට Tamanට තේරෙන පටන් අඩේ. මට මට විනාඩි තප්පර 5ක් 6ක් මේකේ ඉන්න පුළුවන් වුණානේ. මට එක දිගට මේ හුස්ම රැලි මෙච්චර ගණන් බලන්න පුළුවන් වුණානේ. භක්මණි මෙච්චර ඉන්න පුළුවන් එක පාරට තමයි තේරෙන පටන් අර ගන්නවා බොහෝ කල් උත්සාහ කරනකොට මේක තියෙනවා අපි මේක පිනක් වශයෙන් සලකන්නේ කුසලයක් වශයෙන් සලකන්නේ ඒ මොකද මේ හපලකණ්ඩ දේවල් නැති නිසා අපිට ඕන කරලා තියෙන්නේ අල්ලන හපල කරන දේවල්. මේකේ නෑ. ඒක නිසා චේතෝ කීල කියන්නේ ක්ෂය වීමක් තියෙනකොට නෙමෙයි සතුට තියෙන අයින් කිරීමක්. ඒක නිසා මේ හැමදේම එකතු කරන ලෝකයේ ගොඩ ගහන ලෝකයේ මේ චේතෝ කීල වගේ නැචාත දනවන වචනයක් පෙන්ලා දෙන්න හරි අමාරුයි. පටනකට දෙන්න තියෙන්නේ කියන තියෙන්නේ පටන් ගන්නකොට කියන්නේ අපි ළඟ හැම කෙනා ගාම චේතෝ කියලා තියෙනවා. හැම කෙනා ගම කසට තියෙනවා කෙලස් තියෙනවා. ඒ කසල මේ සතිමත් චිත්තක්ෂණේ නෑ. නිසා සතිමත් චිත්තක්ෂණේ වරණගා ගන්න පුළුවන් තරම් ඒකට සමා යෙදී ගත කරන්න මුල් මුල් කාලේ ඒක ඇවිලෙන්නේ. පස්සේ ඇවිලෙන්න පටන් ගන්න. ඇවිලුණාට පස්සේ තේනවා මෙන්න මෙච්චර මෙච්චර වෙලාවක් මගේ හිත ඉරියව්වේ තිබ්බා. ආනාපාන තිබුණා. සක්මනේ තිබුණා. පිම්බි මැකිලිම තිබුණා කියලා වැටහෙනකොට මේක තමයි මගේ ජීවිතේ මම උපරිම කරගත්ත කුසල. මේක අම්මා අප්පා දීප එකක් නෙවෙයි. පන්ති කාමරේ ගුරු දීප එකක් නෙවෙයි. මේ ලාභ සත්කාර වලින් හම්බෙච්ච එකක් නෙවෙයි. මවිෂින්ම හම්බ කරන ලද්දක් කිව්වහම බුදුහාමුදුරු කෙරෙහි ගෞරවයක් තියෙනවා. හැබැයි මට හම්බෙච්ච මනුස්ස ජීවිතයේ සංඝයා වහන්සේ නමක් වශයෙන් භික්ෂුවක් වශයෙන් මම මේ හම්බ කරගත්ත දේ කියලා කියනවනම් ඒ මිනිස්සයා මේක වඩා දියුණු වැඩි දියුණු කරගන්න එකට ඇර තවත් දෙයක් කල්පනා කරන්නේ නැහැ කියන සාතිකේ මම දෙන්නම්. මේක අවබෝධ කරගත්ත කෙනාට තේරෙනවා මේක වඩන එක තමයි මට දැන් කරන්න තියෙන එකම දේ. ඒකට කවුරුත් මට උදව් කරන්නේ මේකත් හම්බ කරගත්තේ මගේ බලපුලුවන් හයියෙන් හත්තියෙන් මේක දියුණු කරන්න ඕනේ කියන එක මට වැටහෙන්නේ කුඩු ගහනවටත් වඩා ලොකු ඇබ්බැහියක් විදියට. මේක තේරුම් ගත්ත මනුස්සයා ඒක සඳහා කුඩු ගහනවට යනවට වැඩිය වේගෙන් ඇදිලා යනවා. එනිසා බුදුජානනාංශයට චෝදනා කළා තියෙනවා එදත් මේ තමන බවත් ගෞතමයන් ළඟට යන්න එපා වශියක් තියෙනවා අහු වුණොත් නම් ගොඩ ගන්න බෑ දුන්නොත් කුඩු මුලක් විකුණනවා බුදුහාමුදුරුවෝ ගැහුවට පස්සේ මුන්ද කරකවලා තැරිය තමයි ආය ගෑනිත් එපා දරුවොත් එපා අම්මත් එපා මුකුත් එපා වැටිගෙන යනවා බුදුහාමුදුරුවෝ පිටිපස්සේ හැබැයි ඒ වෙන මොකක්වත් නිසා මේ සතිය හරහා අප්‍රමාදය හරහා බුදුහාමරෝ තේරුම් ගත්තා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ ධර්මයේ හරියට තේරුම් අරගෙන මේක ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ කරන්න ගියොත් එයාට තාම චේතෝ කියලා 100 100ක් ඇත වෙලා නැහැ. හැබැයි උත්සාහ කරන එක නැති කරන්නයි ඒ කෙනාගේ ඒ කම්පන වේගය බෝ වෙන ලෙඩක්. ළඟ ඉන්න ඕන කෙනෙකුට තේින්න මේ මනුස්සයා වැඩ කරන්නේ රැස් කරන්න නෙවෙයි තියෙන කෙලෙස් අයින් කරන්න කියලා අන්න ඒක සාසනය කියලා අපි කියනවා. තේරුම් ගත්ත කෙනා ළඟ හිටියත් අනික් අයට ඒකේ ආනිසංස තියෙනවා. කාන්දම් කැල්ලක් ළඟ තිබ්බත් යකඩේ අංශු తాවකාලිකව හරි කාන්දම් වෙනවා. ආන් ඒ වගේ අපි සත්පුරුෂ ආශ්‍රය පතන්න ඕනේ සත්පුරුෂ ආශ්‍රයක් දෙන්නත් ඕනේ. අපි හැම කෙනෙක් ළඟම තියෙන මේ හොඳ දකින්න ගතිය අනික් අයට දෙනවා මිසක් කවදාකවත් අඩුපාඩු හොයන්න යන්න එපා. ඒක භයානක පිළිකාවක්. අපි ළඟ තියෙන හොඳ පැත්ත බලන්න ගියාට පස්සේ අපිට පේනවා අපිත් එක්ක භාවනා කරන සියලු දෙනාම බුද්ධ බුද්ධ පුත්‍ර බුද්ධ දුහිතෘ අපි කොච්චර වාසනාවන්තද මොකද අපිට බුදුහාමුදුරු බය නැතුව කියනවා ශාක්‍ය වංශික කියලා. ශාක්‍ය දීතා ශාක්‍ය පුත්ත කියලා. ඒතකොට අපිට තියෙන වෙන මොනවා හම්බ කෙරුවේ නැතත් මේක බුදුරජාණන්සේගේ වංශයට ඇතුල් වීම බුද්ධ වංශය කියලාත් මේකට කියනවා ආර්ය වංශයත් කියලා කියනවා. දවසින් දවස චිත්තක්ෂණේ චිත්තක්ෂණේ වඩා ගැනීමට කිසිම බාධාවක් නැහැ අපට. අපි කියන්න හතර කිසිම දෙයක් මේ වැඩේට බාධා කරන්නේත් නැහැ. ඉතින් මේ අදිෂ්ඨාන ශක්තිය ඇතිවීම පිණිස නැත්නම් සංඝයාගේ කෙරෙහි ඇති මේ විශ්වාසය මමත් සංඝයා අතර ඉන්න මටත් ඒක වේවා කියන විශ්වාසය ඇති කරලා අනිකුත් අයටත් මේ සංඝ ගුණය පතුරවා ගැනීම සඳහා සියලු දෙනාගේ අදිෂ්ඨාන ශක්තිය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා